ශ්‍රද්ධා බුද්ධ සම්පාද පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ සෝවතාවසෝ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති පස්ස පඤ්ඤත්තිං පඤ්ඤා පිස්සති තිථානං මේතං විජ්ජති ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් ගොතාගෙන ආපු කතාවේ හැටියට නැත්නම් මේ නාටකමේ ජවනිකාවල හැටියට මේ මහා කච්චායන ස්වාමින් වහන්සේට මේ ප්‍රශ්නේ විසඳීම සඳහා ඉඩ දීලා අහුම්කන් දීගෙන ඉන්න අවස්ථාවක්. උන්වහන්සේ ළඟට මතුවෙන ප්‍රශ්නේ තමයි යම් පුරුෂයෙකුට ඒ ප්‍රපංච සංඥා සංඛාවෝ ඒ පුරුෂයා වහයලා ගත්තොත් ඒ වහයලා ගන්න తত্ত্বය භාවනා කරන කෙනෙකුට මේ වචනෙන් ඇති අර්ථය මොකද්ද ප්‍රපංච සංඥා සංඛාවන් සමුදාච සමුදාචාරණ තම වහයලා ගැනීම ඒකම තමයි දුකේ හටගන්ම ඒ වගේ කියන මේ ප්‍රකාශයක් බුදු නුවණක් කොහොමද අපේ භාවනා ජීවිතේට ආධ්‍යාත්මික ජීවිතයට අපි එකතු කරගන්න. එහෙම නැත්නම් අඩු ගන්න කියනවනම් අපේ චින්තාමය ඥාණයට අපි කොහොමද සම්බන්ධ කරගන්නේ? ඊටත් පල්ලෙහාට කියලා බැලුවොත් අපේ මේ සුත්තමය ඥාණයට අසු විරෝ ඥාන වලට පොතේ දැනුම කොහොම සම්බන්ධ කරගන්නේ කියලා කිව්වට පස්සේ ඊ අපි කතා කරගත්ත විදිහට ඒ කොටිත ස්වාමීන් වහන්සේ කච්චායන ස්වාමීන් වහන්සේ ඒක ආඩම්බර කරලා එහෙම නැත්නම් ආපු පමණින්ම ප්‍රශ්නේ බාර ගන්න නැතුව ඒකට හොඳටම උත්තර දෙන්න පුළුවන් කෙනා මේ ප්‍රශ්නය කියලා දුන බුදුහාමුදුරුවම තමයි කියලා කියලා පස්සේ සංඝයා වහන්සේලාගේ අවතිල්ල මත විසඳන්න උත්සාහ කරනවා. උත්සාහ කරන ගමන් ඉස්සල්ලාම සමීකරණේ කියලා දෙනවා. අපි ඒ තේරුම් ගන්න උත්සාහ කරපු විදිහට චක්කුංච පටිච්ච රූපේච උපද්දති චක්කු විඥානං තින සංගති පස්සෝ ආදි වශයෙන් ඒ පිළිවෙලට ගියාට පස්සේ කොහොමද ප්‍රපංච ඇති වෙන්නේ? ඒ ටික විස්තර කරලා දැන් ඊට පස්සේ ඒ කියන්නේ ඒක දැනගන්න ඕනේ මේ අපි බලන යන්ත්‍රයේ ඇතුලේ වැඩ කරන සර්කිට් එක මේකයි කියලා. අපිට පේන ටික කෝක වුණත් ඒක යාන්ත්‍රණයේ තිරේ පිටිපස්සේ තියෙන කැලේ මේකයි. මේ ඇහැ සම්බන්ධ කරන රූප සම්බන්ධ කරගෙන කරන කතාව ඒකට සීමා වෙලා තියෙනවා කියලා හිතන්න එපා. ඒ දේශනා විලාසයක්. ඊට පස්සේ කන සම්බන්ධ කරන, ශබ්ද සම්බන්ධ කරගෙන නාසය, ගන්ධ සුවඳ, දිව, රස, කය, පහස, ධාමනස සහ ධර්ම කරුණු කියන එක ඔක්කොම විදිහට විචිතය යනවා. එතකොට පේනවා අපි ඇහැට යම් කිසි රූපයක් මුලිච්ච වුණොත් යම් හේයකින් චක්ක විඥානයේ අවධානය ඒකට ගියොත් නැත්නම් මේ රූපය දැකීමට දැකීමේ විඥානයේ අවධානය උදුරගත්තොත් එතන ස්පර්ශයක් ඇති වෙනවා. ඒක තමයි ස්පර්ශය කියලා කියන්නේ. යම් දෙයක් ස්පර්ශ කරාට පස්සේ ඒ ස්පර්ශය ආසන්න කාරණාව කරගෙන නැත්නම් ස්පර්ශයේ නිසා හට ගන්න දේ තමයි වේදනාව. ඒ සමේ නිසා හට ගැනීම කියන වචනේ දිගින් දිගටම යනවා. ඊට පස්සේ වේදනාව නිසා වේදනාව හටගත්ත නිසා සංජානනය හට ගන්නවා. ඒ කියන්නේ හඳුනා ගැනීමක් හට ගන්නවා. වේදනාව ඇති වුණාට පස්සේ ඒක හඳුනා ගැනීමක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ හඳුනාගත්ත දේ නිසා විතක්ක හට ගන්නවා. විතක්ක නිසා ප්‍රපංච කිරීම හට ගන්නවා. ප්‍රපංච සංඥා සංඛා එන්න පටන් ගන්නවා. ඒ නිසා මේක ප්‍රපංච සංඥා සංඛාර නැත්නම් මේ හිත එකම දේ නැවත නැවත වමාරා කන ගතිය නැත්නම් ඒක බෝ කරගන්න ගතිය ඒක මේක අවුල් කරගන්න ජාලාවක පටලව ගන්න ගතිය ඊට ඉස්සරලා ඒක විතක්ක මට්ටමට ඇවිල්ලා තමයි මේ කියන ප්‍රපංච සංඥා මට්ටමට යන්නේ ඒක නිසා යම් කිසි කෙනෙකුට ඒ ප්‍රපංච සංඥා සංඛා ඇවිල්ලා ඒක වහයලා ගන්න ඉස්සර වෙලා මුලට අදින ක්‍රමය දන්නවා නම් එච්චරම මෝරලා බීර ගන්න බැරි මට්ටමට යන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් මහ ගහක් වෙන්න ඉස්සෙල්ලා පොරෙන් කපන මට්ටමේ නියපොත්තෙන් කනන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තමයි මේක මහ ගහක් බවටපත් වෙන්නේ. එහෙම නැත්නම් මේ ලැබුගින්නක් බවට පාලනය කරන්න බැරි තත්වයකට එන්නේ මේ පුංචි ගිනි පුපුරකින්. එනිසා ඒ ලැබුගින්න පාලනය කරන්න බෑ ඒක ඇත්ත. ඒක රජයකටවත් බෑ. නමුත් යම් විදියකට මේ ලැබුකින් ඉබේ හතරන්නේ නැහැ පුපුරකින් එන්නේ කියලා. පුපුර ගැන අදහසක් තියෙනවා නම් එනිසා මේ ගහනම් පොරෙන් කපලවත් ඉවර කරන්න බෑ. මේක පුංචි අංකුරයකින් ආවි කියලා දන්නවනම් එනම් අර ප්‍රපංච සංඥාව විතක්ක නිසායි හටගන්නේ. නිසා විසක්ක දිහාට අපේ හිත අවධානය යොමු කරන්න වෙනවා. ඒ වගේම විතක්ක සංඥා නිසා පහළ වෙනවා සංජානන නිසා ඒක වේදනා නිසා පහළ වෙනවා වේදනා පහළ වෙන මේ දැකීම නිසා යහදී වශයෙන් මේක ඉස්සර පස්සට යන්න පුළුවන් මේ සමීකරණේ දුන්නාට පස්සේ ඒක සාමාන්‍යයෙන් මෙතන මේ මේ ජවනිකාවට අදාළව පින්ලා දුන්නට ਸਰවඥාන්සේ පින්නන මේ අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා සංස්කාර නිසා වේදනාව හට ගන්නවා විඥානය නිසා නාම රූප හට ගන්නවා කියන මේ නිසා හට ගැනීම තමයි මේ ටිකට අදාළ ටික තමයි පෙන්වන්නේ. පෙන්වුවාට පස්සේ මේක මේ සභාවේ සංඝයා පිළිගත්තට පස්සේ දැන් මේ අද ඉදිරිපත් කරගත්ත වාක්‍ය ඒ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා සෝවතවසෝ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති පසපඤ්ඤාති පඤ්ඤාපේසති इति තහනම් මේතම් විජ්ජති යම් වෙලාවක ඇවත්නේ ඇහි ඔපයක් තියෙනවා නම් මෙතන සති කියලා කියන්නේ සම්මා සතිය නෙවෙයි ඇති ඇත්තේ කියන වචනේ. චක්ෂ්මේ සති ඇස ඇති කල්හි නම් මෙතන කියන්නේ ඇහැ කියලා අදහස් කරන්නේ ඇහි ඔපය. රූපේ සති ඒකට ගෝචර වෙන චක්කු විඤ්ඤාය රූපයක් තියෙන. රූප කියලා මෙතන අදහස් කරන්නේ වර්ණ සංටහනයක්. යම් කිසි වර්ණයක් හෝ සටහනක්. එතකොට ඒකට විඥානයේ හේතු වුණා නම් දැකීම කියන සිද්ධිය සිද්ධ වෙනවා. දැන් දැකීම කියන ස්පර්ශය හට ගන්නවා. ඇහැට රූප තිබුණට නැත්නම් ඇහැ තිබුණට රූප තිබුණට විඥානය ආවේ නැත්නම් එතන ස්පර්ශයක් එන්නේ නැහැ. දකින්නෙක් හෝ දැකීම කියන කාරණාව ඉෂ්ට වෙන්නේ ඒ නිසා ඇහත් පටිච්ච රූපය කියලා කියන්නේ ඒකට එළඹිච්ච රූපේ ලෝකේ තියෙන රූප ඔක්කොම ඒකට අදාළ වෙන්නේ නැහැ. ඇහැට තියෙනවා මේ එල්ල කිරීමේ ගතියක්. ඒ එල්ලෙට ඉදිරිපත් වෙන රූපේ තමයි මෙතෙන්ට ගෝචර වෙන්නේ. පටිච්ච රූපය ආවට පස්සේ ඒක විඥානයේ විසින් යෝජනා ස්ථිර කරන්න ඕනේ. එතකොට ස්පර්ශ වෙනවා. ඒක හරියට ඉදිකට්ටේ මහනකොට මැසිමේ, finger මැසිමේ ඉදිකට්ට යට යනකොට පිටිපස්සෙන් යටින් බොබින් එක දාලා ඒක කොක්ක ගහන්න ඕනේ නැත්තම් මැස්මක් වෙන්නේ නැහැ. උඩ ඉදිකට ඇනගෙන යන ගියාට බොබින් එකේ නූල් නැත්තම් ඉදිකට පාර වදිනවා මැහෙනවා වගේ පේනවා මැස්මක් එන්නේ නැහැ හැම පුඩුවකටම යටතන හැම පුඩුවකටම යටින් බොබින් පහර වදින්න ඕනේ ඒක අපි කියනවා ආසන ගන්නවා කියලා. ඒ නිසා ඇහත් රූප තිබුණට එතන විඥානයේ උදව්ව නැත්තම් ඒක ස්පර්ශයක් පාටපත් වෙන්නේ නැහැ. යම් වෙලාවක මේ තුන තියෙනවා නම් එතන ස්පර්ශයක් පහළ වෙන්න ਸਰබලධාරි දෙවියෙක් අවශ්‍ය නැහැ. මම යවෝනේ නැහැ. මනාපය අවශ්‍ය නැහැ. ඒ කාරණා තුන තියෙනවා නම් ස්පර්ශය තියෙනවා. ඒක නිසා මේ ඇතිවෙච්ච ස්පර්ශය ගත්තොත් ඒ අපි සිඩ්නි වලදී කරපු ඒ නලකලාප සූත්‍රයේදී ඒ කොටිස ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් අහනවා මේ ඇතිවෙච්ච ස්පර්ශය ඕනේ බක් කරගන්න පුළුවන් එකට මම මම කරගත්ත දෙයක්ද අනුන් මට දීපේකක්ද නැත්නම් මම සහ අනුන් දෙකොල්ල ඇති වෙලා එකතු වෙච්ච එකක්ද නැත්නම් අ හේතු අප්‍රත්‍ය කිසිම හේතුවක් නැතුව ගහින් ගෙඩියෙන්නා වගේ වෙච්ච එකක්ද කියලා. එතකොට සාරිපුත්‍ර සාංශ කියනවා මේ මේ වගේ ස්පර්ශ මම හදාගත්තෙකුත් නෙවෙයි. අනුන් මේකට දාපෙකුත් නෙවෙයි. මම සහ අනුන් දෙකොල්ල එකතු වෙලා හදපෙකුත් නෙවෙයි. හේතු අප්‍රත්‍යකින් එන එකකුත් නෙවෙයි. ඒකට අදාළ හේතු තියෙනවනම් මේක එනවා. ඒක නිසා ස්පර්ශය ගැන අවබෝධ කරගන්න ඕන නම් ස්පර්ශයෙන් ඉස්සලා තිරේ පිටිපස්සේ තියෙන වැඩ ටික තේරුම් ගත්තොත් ඒ ටික තියෙනවා නම් මේ කවුරක්ක බ්‍රහ්මෙක්ව සර්බදාරි දිවි කෙනෙක්වත් ස්පර්ශය ඇති කරනවා නෙවෙයි එහෙම නැතුව මම ඇති කරනවත් නෙවෙයි මටත් අයිතියක් නැහැ. දෙකොල්ල එකතු කරනවා ඇති කරනවත් නෙවෙයි. එනේ අ හේතු අප්‍රත්‍යයෙන් අහින් ගිරිනව කෙනෙකුත් නෙවෙයි. අදිච්ච සමුප්පන්නත් නෙවෙයි. මේ පිටිපස්සේ තියෙන චක්කුංච පරිච්ඡ රූපේච උප්පජ්ජති විඥානං කියන නිසයි හටගන්නේ. යම් හේකින් චක්කුංච පරිච්ඡ රූපේච උප්පජ්ජති විඥානං කියනක වුණා නම් මට ඒක වළක්වන්න බෑ. ਸਰබලධාරී දෙයියන් වළක්වන්නත් බෑ. අපි දෙකොල්ල එකතු කරලා වළක්වන්නත් බෑ. ඒකට හේතු තියෙනවා. ඒක නිසා මේ ඇති වෙච්ච ස්පර්ශය මම කියාගත්තොත් ඒක මගේ කියාගත්තොත් ඒක මගේ ආත්මය කරගත්තොත් මේ අනවශ්‍ය දීකට අනුන්ගේ බබෙකුට ඔප්පඩ සත්‍යෙ මේ ලියලා තියෙන්නේ. තමන්ගේ ගෑනේ තමයි ළමයා හම්බෙලා තියෙන්නේ. නමුත් ඒක වෙන මිනිස්සුක වෙන්න පුළුවන්. අපි කරන්නේ ටක් ගාලා පැනපු ගමන් අසංගතයි. තාත්තයි කොටුවේ අසං කරනවා. ඉතින් අසං කරුවට පස්සේ ඉස්සරහ තියන් නලවනකොට අනේ මගේ රත්තරන් පුතේ කියලා ගෑණි වෙටිපත්තිලා hina වෙනවලු හතර hinaවක්. අනේ මේ අමනයා දන්නවනම් මේ අනුන්ගේ දරුවක් නලවන්නේ කියලා. මුළු සංසාරෙම උච්චරයි. ඒක හතරම hinaවනේ එකක්. මිනිහා ඉලිපත් ඉඳගෙන තමන්ගේ උන්නක ලාලේ තියාගෙන කිරි දරුවන් අලවනවා. ගෙදර ගෑණි උයන ගමන් hina වෙනවා. දැන් නම් DNA RNA පරීක්ෂණ තියෙනවා. ඒ දවස්වල තිබුණේ නැහැ. ඒ වත් වැඩේ එකයි. එදත් එකයි අදත් එකයි. ඒ වාගේ මේ ඇතිවෙච්ච මේ ස්පර්ශය යම් කිසි කෙනෙක් මඤ්ඤණා කරනවා මේක මමය මාගේය කියලා. ඉතින් බුදුජානක කියන මේ අනවශ්‍ය ප්‍රශ්නයක් පටන් ගන්න එතන. ඒ මොකද මේ කාරණා ටික එකතු වුණොත් ස්පර්ශය ඇති වෙනවා කියන එක වළක්වන්න පුළුවන් ගතියක් නැහැ. ඒවා හේතුඵල ධර්ම. අපි හේතුඵල ධර්ම පිළිබඳ පැත්තක තියලා මේ ඇති වෙච්ච ඇහැ මගේය, මේ දකපු රූපය මගේය, මේ විඥාණය මගේය. ඒ නිසා මේ ඇති වෙච්ච ස්පර්ශය මගේ කියලා බාරගත්තොත් අර පිටිපස්සෙන් එන තන විශාල ප්‍රශ්න රාශියදම සංකීර්ණතා රාශියට උත්තර දෙන්න ඕනේ. ඉතින් අපිට මේ ස්පර්ශය එනකොටම මේ ස්පර්ශය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා බලන්ද මොන ධර්මක ලෑස්තියක් තියෙන්න ඕනද කියලා හිතන්න මොන ධර්මක සුතමේ ඥානයක් තියෙන්න ඕන කියලා මොන තරමක චින්තාමේ ඥානයක් ඒ වගේ මේක වෙන්නකොටම මේක ලෑස්තිලා ගියේ නැත්නම් මේක මම කියා ගන්නවා මේක මගේ කියා ගන්නවා මේක මගේ ආත්මය කර ගන්නවා ඒක ඉතින් අපි ඔක්කොම හැටිනේ ඒක බරපතල අපරාධයක් කියලා පෙන්වන්නේ නැහැ ලෝකයා ඒ නිසා ඒක නාමඤ්ඤන ඉංචිත පන්දිත පපංචිත දිගටම යනවා ඒ හැම තණ්හාමාන දිට්ඨියෙන් අල්ලන නිසාම මේ ස්පර්ශ කරන දේ අපිට නිසිලස බලා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද අපේ හිත එතකොටම මේ ඇහැ මගේ කියාගෙන ඒ දැකපු රූපයේ මා දුටු මල කියලා ඒකට නමකුත් දාගෙන ඒකට කිය විඥානයත් මම කියාගෙන එතකොට මේ ස්පර්ශය අල්ලගත්තට පස්සේ යාට මේ ස්පර්ශ කරපු දේ පිළිබඳව ඇති හැටිය දැකීම බුතං බුතතෝ පස්සත කියන කරන්න බෑ මොකද මේක මම කියන ගතිය ඇති වෙලා තියෙන නිසා ඉතින් ඒක නිසා කවුරු හරි ස්පර්ශ වෙන නිසින්ින්ද වෙන්න දීලා કોઈ වෙලාවක හරි ස්පර්ශයක් නැත්නම් මේ දැකීමක් එහෙම නැත්නම් මේ ඇහිීමක් එහෙම නැත්නම් මේ ගඳක් රසක් එහෙම නැත්නම් පහසක් එහෙම නැත්නම් අපි කියමු මනසට එන හිතවිල්ලක් එනකොටම මේ ස්පර්ශය ඇති කරන ඒ ප්‍රස්තුතය විඳිනකොටත් එක්කම මේ විඳින දේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන එක බුදුරජාණන් මදුපිණ්ඩික සූත්‍රය සඳහන් කරන්නේ නාභි වදති අභිනා නාභි නන්දති නාජෝස තිට්ඨති ඒක ඇත්තටම බුදුරජාණන් පාවිච්චි කරන ඒක මේ මට්ටම දිලාගෙන දිලාගෙන කියලා පිළිකාබාටපත් වෙලා ප්‍රපංච කරන මට්ටමට ගියාට පස්සේ කියනවා ඒ ප්‍රපංච අභිනන්දනය කරන්නත් එපා නන්දනය කරන කියන්නේ සතුට වෙනවා තරුණ ප්‍රීතිය එහෙම නැත්නම් අභිවදති කාටවත් කියන්න යන්නත් එපා නාජෝස තිටදි මේකට රිංග ගන්න යන්නත් එපා ඒ වගේ මේ ස්පර්ශය එනකොට අල්ලනවා කියන එක හරි අමාරු දෙයක් ඒක කිසියෙත්ම සැහැළු දෙයක් කියලා කාටවත් වාද කරන්න බෑ. අල්ලනවත් එක්කම මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියන්න නම් මේ ස්පර්ශය මම කියා ගැනීම නිසා දීර්ඝ අර්බුදයක් ඇති වෙනවා අන්තිමට පිළිකාවටපත් වෙලා ඒක විසින්ම මේක වහයලා ගන්නවා පිළිකාවේ අපි කියන්නේ මුල් දුවන රෝගය කියලා පිළිකාවට කියන්නේ මේ ප්‍රපංච කියන්නේ මුල් දුවන රෝගයක් මේක කියාට පස්සේ ඒක සම්පූර්ණ වහයලාගෙන මේ පිළිකාවල තියෙන ලක්ෂණයක් තමයි ඕජාව උරාගන්නේ Tamangeම ශරීරෙමයි. ශරීරයට දෙන ඉඳුරන්ට සෛල වලට දෙන ඕජාව උරාගෙන කොටසක් විශේෂයෙන් වර්ධනය වෙලා මුල් දිවට පස්සේ අර මුළු ප්‍රදේශයේම සම්පූර්ණ මරලා ගන්නවා. ඒ වගේම තමයි ප්‍රපංච. මේ ප්‍රපංච එන්නේ ඉස්සල්ලා මේ ස්පර්ශ මට්ටමේදීම මේක දකින්නවා කියන එක පුළුවන් නිසා නෙමෙයි මේ කියන්නේ. මේක මූල ධර්ම වශයෙන් මේ පෙන්නකට දෙන්න හදන්නේ. ඒක ඔය මේ ශේෂ්ත්‍රය පිළිබඳව ඉතාමත්ම මංගල කරන ඔබේ කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ බව පිළිගන්නවා අපිට මේ වේදනා තණ්හා ඇවිල්ලා තණ්හා වලින් පස්සේ තමයි භාවනාව වෙන්නේ මේ දුක කියලා කියන්නේ දුකට හේතුව වෙන්නේ තෘෂ්ණාව. ඉතින් තෘෂ්ණාව ගන්න භාවනා කරන මිසක වේදනා ගැටිල්ලක් හෝ සංඥා ස්පර්ශ ගැටිල්ලක් බුදුරජාණන්සේ අපෙන් අපේක්ෂා කරන්නේ නැහැ. මොකද හේතුව එතෙන් දෙනකොට අපි අහුවෙලා ඉවරයි. අපිට අල්ලනවා නම් අල්ලන්න පුළුවන් තෘෂ්ණා මට්ටමෙන්. දැන් ඊට අවස්ථා දෙකකට කලින් ගිහිල්ලා කියනවා ස්පර්ශය එනකොටමත් ඇහත් රූපයත් චක්කු විඥානයක් තියෙනවා රූපේ එනවා කියන එක වළක්වන්න කෙනෙක් නැහැ. ඒක මේ දෙයියන් කරපු දෙයක්වත් නෙමෙයි උඹ කරපු දෙයක්වත් නෙමෙයි දෙන්නක තුලා කරපු දෙයක්වත් නෙමෙයි ඒක මේ ඇහක් තියෙනවා රූපයක් තියෙනවා චක්ක විඥානයක් තියෙනවනේ ඒක උපදිනේ යන මේ කාරණේ විද්‍යමාන වෙයි උපදවනව නෙවෙයි. එතන මේ පුද්ගලයක් කරනව නෙවෙයි. න්‍යාය ධර්මයකට අර මූල ධර්ම තියෙනවා නම් සිද්ධ වෙනවා. ඒකට මේ ස්පර්ශය තියෙනවා නම් යමක් අපේ ඇඟට කොහටට යප්පුණාට පස්සේ ඒක දැනෙනවා කියන එක ස්පර්ශය ඇති වෙලා දැනීම වළක්වන්න බෑ කාටවත්. ස්පර්ශ කරපු ගමන් ඒක වින්දනයක් බවට විදීමක් බවට පත් කරනවා. ඊට පස්සේ අපි හිතුවත් මේ ස්පර්ශය ඇති වුණාට පස්සේ මේ වේදනාව නැති කරන්න හදනවා කියලා කරන්න බෑ. ඒක ඒ ප්‍රවාහයක් නේ ගලන්නේ. මේ හේතු මේ හේතුව තියෙන මේ ඵලය එනවා. ඉතින් අපි ඊයේත් සාකච්ඡාවේදී ධනේදී වුණාට පස්සේ හිතාගත්ත මේ මේ ප්‍රශ්නේ කල් තබුවා. මේ ස්පර්ශ මට්ටම මේක නතර කරන්න බැරිද? නැත්නම් ඊට පස්සේ නේ වේදනා මට්ටම නතර කරන්න බැරිද? බැරි නෑ. හැබැයි ඒකට මේ බුදුචාන් වහන්සේ උගන්වන ක්‍රමය අපිට අවබෝධය නෙවෙයි කරන්න වෙන්නේ. චින්තාමේ වශයෙන් තේරුම් අරගෙන සුත්තමේ වශයෙන් තේරුම් අරගත්තොත් ඒකෙදිත් අපිට රසවත් ධර්ම කොටස රහසක් හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට භාවනා කරනකොට ඒ ධනම එතන එතන යොදවලා ප්‍රයෝජනේ අර්ථයක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ මොකද දැන් මෙතනත් පටිච්චසමුප්පාදේ පස්සබච්චා වේදනා කියන එක තමයි උගන්වන්නේ. ස්පර්ශය තුනට පස්සේ වේදනා. වේදනාට පස්සේ ඉතින් මේකේ තියෙන විදියට සංඥා නැත්නම් සංජානන විතක්ක ප්‍රපංච කියන පැත්තට යනවා. පටිච්චසම්පදානේ පස්සපච්චා වේදනා වේදපච්චා තණ්හා කියන එක. නමුත් අපි මේ ඒ නිසා අභිධර්ම උගන්වනකොට පස්ස පංචලෝක ධර්ම වශයෙන් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා පහක් අපිට උගන්වනවා මන නාම කියන ස්වභාවය නාම කියලා කියන්නේ පස්ස වේදනා සංඥා සංකාර විඥාන නමුත් ඒ ත්‍රිපිටකයේම සම්මාදිට්ඨි සූත්‍රයේ ගියාම නාම ධර්ම පෙන්වන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වශයෙන් ඕටරක මාරු කරලා එතන වේදනා ඊගාට සංඥා ඊගාට චේතනා ඊට පස්සේ තමයි ස්පර්ශය එන්නේ ඊට පස්සේ මනසිකාරය එනිසා අපි යමක් ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා වේදනා සංඥා චේතනා පහු කරගෙන අවිල්ලා තියෙනවා සම්මාදිට්ඨි සූත්‍රයේ සාරිපුත්තු සාන්තේ කියන විදිහට. මේකේ තියෙනවා ස්පර්ශ කරාට පස්සේ විඳින්නේ ස්පර්ශ කරාට පස්සේ සංඥා කරන්නේ ඊට පස්සේ මේ විතක්ක ਵਿਚාර විදිහට දිගට යන්නේ කියලා. ඉතින් මේ විදිහට මේ එකම ධර්මය එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন වෙන ආකාරය දැමපු ගමන් ඔක්කොමලා දාර්ශනිකව ඉවරයි. රේකී කමිට හිතන ඔක්කොම වංගලොත් වෙනවා. කාටවත් හිතා ගන්න බෑ අම්මා දරුවා හම්බ වෙනකොට දරුවා විසින් අම්මත් වදනවයි කිව්වොත් එහෙම අමාරුනේ කියන්නේ. අපිට කියනවා අම්මා දරුවා ප්‍රසූත කරයි කියලා. නමුත් ඒ දරුවා ප්‍රසූත නොවුන නම් අම්මා නිකන් ගෑණියෙක් නේ. දරුවා ප්‍රසූත කරනකොටම ගෑණියක් අම්මා කෙනෙක් වෙනවා. ඒක ලෝකයා දන්නේ නැහනේ. දරුවෙක් ප්‍රසූත කරපු නැති ගෑණියෙකුට අම්මා කියන්නේ නැහනේ. ඒ නිසා දරුවෙක් ප්‍රසූත කරනවත් එක්කම ප්‍රසූත කරන දරුවා මවක් වදනවා. ඒ වගේ ස්පර්ශයක් පහළ වෙනකොට ඒ ස්පර්ශයේ විසින් වේදනාව ඇති කරනා වගේම ඒ ස්පර්ශයේ විසින් වේදනාව කරන වේදනාව විසින් නැවතත් ස්පර්ශයක් ඇති කරනවා මෙන්න මේ කරකවෙන කරකැවිල්ල කොච්චර ගැඹුරුද කියනවා නම් ඒක කියනවා මේ සාමාන්‍ය කෙනෙකුට වටහා ගන්නත් අමාරුයි හිතන්නත් අමාරුයි භාවනා ටිකක් කරන්නත් අමාරුයි. නමුත් සරුවචන් වහන්සේ මේක තමයි හැම දෙයක්ම හැම දෙයකට ප්‍රත්‍යুৎපන්න වෙනවා කියලා කියන්නේ. හැම දෙයක්ම තව දෙයකට හේතුවක් වෙනවා. ඵලය නැවත තව දෙයකට හේතුවක් වෙනවා. ඒක නිසා අපි ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ පුසන්ති පස්සා උපදීපටිච්ච. තම තමන්ගේ රුචි අරුචිකම් අනුව තමයි ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ. අපි හිතනවා මේ මේ කියන ක්‍රමයේ හැටියට හැර රූපයක් හම්බෙච්ච ගමන් විඥානය එතන තියෙනවා ස්පර්ශ ස්පර්ශ කරනවා. නමුත් ඒ ඇහැ එතන තියෙදී කනට සද්ද ඇහෙනවනේ අයියව ස්පර්ශ කරන්නේ නැත්තේ. ඒ වෙලාවේ නහසට ගඳ සුවඳ වදිනවා. ඇයි ඒව ස්පර්ශ කරන්නේ නැත්තේ? ඇයි කයට පහස දැනෙන එක ස්පර්ශ කරන්නේ නැත්තේ? ඇයි හිතට එන හිතිලි ඉස්සරහට මේ ඇහැට පේන රූපෙන් තමයි වැඩිම කෙලස් පහළ වෙන්නේ. එතකොට මේ හයකට යන්න තියෙනකොට විඥානය ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, ඇහෙනවා කියන්නේ අමාරුයි. ඇහැට රූප මුලිච්ච වෙනවා. කනට ශබ්ද මුලිච්ච වෙනවා. නාසයට ගඳ මුලිච්ච වෙනවා. රස දිවට මුලිච්ච වෙනවා, කයට පහස මුලිච්ච වෙනවා, හිතට හිතවිලි එනවා. දැන් විඥානේ මැදට වෙලා ඉඳගෙන කොයි එකටද යන්නේ කියන එක ස්පර්ශ කරන්නේ මොකේද කියන එක අපේ රුචි අරුචිකම් අනුව නිවිනිශ්චය වෙන්නේ. නැත්නම් කවුද විනිශ්චය දෙන්නේ විඥාණයට දැන් රූප බලපං සද්දා සාපං ගඳ බලපං කියලා. ඉතින් ඒ නිසා ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ ඊට ඉස්සෙල්ලා මේ ස්පර්ශ කරන එකේ වැඩිම කෙලස් තියෙන තැනට ඉබේම ඇදලා යනවා. ඒ වුණාට භාවනා කරන එක නම් ඒ ස්පර්ශ කරාට පස්සේ යා කියනවා මේක මම වග කියන්න බෑ ඒක වෙච්ච දෙයක් කියලා. නමුත් මතක තියාගන්න ඕනේ පොඩි දරුවෙක් ඉඳුල් කට ගන්න වෙලාවේ ඔක්කොම රසවත් දේවල් මැදින් තිබ්බට පස්සේ ඒ දරුවා ඒ දේ තෝරන්නේ අහම්බයක් නෙමෙයි ඒ දරුවගේ රුචි අරුචිකම් අනුව තමයි ඒ කියන්නේ. එහෙම නැත්නම් මධ්‍යමතාන්තර අනුව සිද්ධ වෙනවා. අන්න ඒ ටික අපේ ස්පර්ශය විනිශ්චය කරනවා. ආන් ඒ බව දැනගන්න නම් අපි දුන්නොත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙන යම් අත්දැකීමක් හතරපත් වෙනකොට ඒ හතරපත් දෙනා කොයි කොයි ආකාරයෙන් දෙයක බුද්ධ විදින්නේ කියලා බැලුවොත් දෙන්නේ කවදාවත් එකම බුද්ධ විදින්නේ නැහැ. එක එකන එක එක දේවල් බුද්ධි විඳිනවා. ඒ බුද්ධි විඳින්නේ යාගේ මති මතාන්තර හැටියට. ඊයනෝ තමයි සාහිත්‍ය හැදිලා තියෙන්නේ. ඊයනෝ තමයි අපි මේ අගයන් ආඩම්බරයෙන් දීලා තියෙන්නේ. ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා එක එකන හැදෙන පරිසරය අනුව තමයි සාහිත්‍ය හැදෙන්නේ. ඒ කියනවා අරාබිකාරයා අපි කිය මුස්ලිම් මිනිසයා එයත් විශ්වාස කරනවා දෙවිය ලෝකයක් සහ අපායක්. එයාගේ දිව්‍ය ලෝකයේ සදාහරිත වන රේඛා මැද්දේ ගලා වසින දියලි සහිත බොහොම සීතල තැනක්. එයාගේ අපාය ඉතාමත්ම සැරතන. අන්තිම දරුණු තැන. දැන් ටිබෙට් රටේ තියෙනවා අපාය දිව්‍ය ලෝකේ. ඒකේ අපාය අන්තිම සීතල තැනක්. ටිබෙට් ජාතිකාර සීතල පෙන්වන්න බෑ. ඒක ඌගේ දිව්‍ය ලෝකේ හරි උණුසුම් තැනක්. ඒ නිසා තම්බිකේ අපාය ටිබෙට් රට දිවි ලෝකේ. තම්බිගේ දිවි ලෝකේ ටිබෙට් රට රබයි. මේ දෙකොල්ල දැක්කේ නැති අකල් අරකොල්ල අර මතේමනේ ජීවත් වෙන්නේ. එයා හැදිච්ච පරිසරය අනුව එයා කියන හොඳට පින් කරපන් උණුසුම් තැන ගිහිලා උපදින්න කියලා ටිබෙට් ජාතිකව දරුවන්ට උගන්වනවා. තම්බි කියනවා පුළුවන් තරම් පින් කරපන් සීතල තැනකට යන්න මල හොන්තුයි මේක උදේ ඉඳලා හැන්ද වෙනකන් 35 40 උෂ්ණත්වයේ. ඉතින් මේ විදියට අපි ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ අපි ගන්න අගයන් ආඩම්බරයන්. අපි මේ දේවල් තෝරන තේරිල්ල. ඒ කාන්තේම අපි හැදිච්ච පරිසරය අනුව, අපේ රුචි අරුචිකම් අනුව, අපේ පෞරුෂත්වය අනුව, අපේ කර්ම ශක්තිය අනුව වෙනවා මිස එනදී එන හැටියට ස්පර්ශ කරන්න අපට බෑනේ. ඒක හැම වෙලාවෙම වේදනා සංඥා චේතනා කියන පෙරලා තමයි එන්නේ. ඉතින් කාට හරි පුළුවන් නම් මේ වස්තු කොටක් තියෙනවා. නෑ අපි කියමු අපි කඩේකට යනවා. අපි වෙන රුපියල් 10ක් තියෙනවා. ඒ රුපියල් 10ට දෙන්න බඩු ගොඩක් තියෙනවා ඒ කඩේ. දැන් මේ රුපියල් 10ට කොයි බඩුවද ගන්නෙ කියලා විනිශ්චය කරන්නේ අපේ රුචි අරුචිකම් වල හැටියටනේ. ඉතින් ඒ කඩේට දොස් කියලා වැඩක් නෑනේ මේ කඩේ නරක බඩුවක් තිබ්බේ කියලා. මොකද මමනේ තෝරන්නේ. ඒක නිසා මේ ස්පර්ශ ස්පර්ශ කරනකොට ඊට කලින් මගේ වේදනා සංඥා චේතනා තුන වැඩේ කරලා ඉවර වෙලා තමයි මම ස්පර්ශ කරන්න කිව්වට ඒක යෝගාවචරයේ පිළිගන්න කැමති නෑ. එයා අහිංසකමක් පෙන්නනවා. හැබැයි හොඳටම පේන දේ මොකද්ද? ස්පර්ශ කරුවට පස්සේ කියන්න කියන්නේ මොකද්ද ස්පර්ශ කරේ කියලා? කියන්නේ අනිවාර්යයෙන්ම ওই වචන තුන තියෙනවා. එයාගේ වේදනාවේ ඒ ස්පර්ශ කරපු දේ කරන විස්තරය තියෙනවා. එයාගේ සංඥා ස්පර්ශ කර දේ විස්තර කරනකොට පේනවා. එයාගේ චේතනා ස්පර්ශ කරපු දේ විස්තර කරනකොට පිනිසා කියනවා ආස්වාසිය බලලා පේන විදිහට කියන්න කියලා. එක්කිනුටවත් කියන්න බෑ. කොහොමඩක්වත් කියන්න බෑ. අපි හැම වෙලාවෙම ඒක උපමට්ටම් කරනවා. එහෙම නැත්නම් අව탁සීරු කරනවා. එක්ක අදි탁සීරු කරනවා. ඒ නිසා ඇති දේ ඇති හැටියට අපිට කරන්න බැරි. අපි දන්නේම නෑ ස්පර්ශ කරනත් එක්කම අර වේදනා සංඥා චේතනා වැඩ කරලා ඉවරයි. ඒ නිසා දකින්නකොටම අපි ඒකට අගයන් ආඩම්බරයෙන් ආරූඪ කරනවා. ඒක නිසා හැම කෙනෙක්ම ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම තමන් පිළිබඳව කවදාකවත් ඇති ඇති දන්නේ නැහැ ඒක උනට වැඩි ලොකෝට හිතාන ඉන්නවා එතෙන් අතුතාවක් සිදු කරනවා ඒ දෙකම මානසික රෝග සර්වජන් වහන්සේට විතරයි භූතම් භූතතෝ පසත කියලා කියන්න පුළුවන් වෙන්නේ රහතන් වහන්සේට විතරයි එහෙම නැත්නම් සතිය පිහිටපු චිත්තක්ෂණේ විතරයි එහෙම නැත්නම් අපි හැම වෙලාවෙම දකින්නේ අලංකාර සාහිත්‍යයට දානවා. උපමට්ටමට දානවා. ඒක සම්පප්ලාපයක් බව අපි දන්නේ නැහැ. ඒක බොරුවේ මල්ලි බව අපි දන්නේ නැහැ. ඒක අපේ දිනදා විවහාරේ බවටපත් වෙලා කියන හැම දෙයක්ම ටිකක් ආලවට්ටම් කරලා උපමට්ටම් කරලා ඒ මිනිස්යාට හිත ගන්නවලු ඉතින් අපි මාකටිං පාරක් දානවනේ. ඕනම දෙයක් ඕනම කෙනෙක් කියනකොට ඒකේ ඇඩ්වර්ටයිස්මන්ට් පාරක් තියෙනවා. ඒ මොකද හැම වචනයකම යට න්‍යාය පත්‍රයක් තියෙනවා. න්‍යාය පත්‍රය ඉන්නේ කොහෙන්ද? ස්පර්ශ කරනකොටම ස්පර්ශ කරන්නේ වේදනාව අනුව, සංඥා අනුව, චේතනා අනුව. ඉතින් ඒක නිසා මේ බව දැනගෙන භවනා මේ දැනගෙන බලන එකට කියනවා විපස්සනා කරනවා කියන. මේව දන්නේ නැතුව බලන එකට කියනවා පුතඥය කියලා. ඒක තේරෙන්නේ බලලා එයා දෙන කට උත්තරේ. ඒක තමයි ගමට අනුසුද්ධ කරනවා කියන්නේ. එහෙනම් ධර්ම සාකච්ඡා කරනවා කියන්නේ. ඒ නිසා කියනවා දැනගෙන යන්න ආස්වාස් ප්‍රසආසය ඇවිල්ලා හැපෙනකොටම දැන් මේ අපි මෙතෙක් කළා කතා කරේ චක්කුච්ච පටිච්ච රූපේචනේ අපි හිතමු කායේච පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥානං තස් සින්නඳංගති පස්සෝ කියලා ආස්වාසයක් එනකොට අපි රූප බලන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරනවා අද්දාහලට යන්නෙත් නැහැ කියලා ගන්ධ රස පහස නැතු පහස තියෙනවා ගන්ධ රස නැහැ හිතන්නෙත් නැහැ මේ පේන ආස්වාසය ඇති හැටියෙන් දැක ගන්න දැකව බව සාක්කියට තමන් ඒක භාවනා කරන කෙනෙක් නැත්නම් කර්මස්ථානාචාර්යවරේ සත්පුරුෂය කරන යාට කියන මට ආස්වාසේ එනකොට මෙහෙමයි දැක්කේ කියලා කාටවත් කියන්න බෑනේ එක්ක දැක්කේ නෑයි කියලා අඬනවා එහෙම නැත්නම් මේ දැකපු එක හිතුවට වැඩිය ලොකුයි කියලා අඬනවා එහෙම නැත්නම් මේ දැකපු හිතුවට වැඩිය තුනී කියලා අඬනවා මේ මොනවත් ඉල්ලන්නේ අපෙන් අපේ කියන්නේ මේ දැකපු දේ දැකපු විදිහට කියපන් කියලා. කිසිම කෙනෙකුට බෑනේ උගුර පටල වෙනවා කියා ගන්න බෑ කියා ගන්න හැමදේම වැරදි නියෝජිතයක් දෙනවා. ඒ නිසා ඒ කරන හැම දෙයකම පෞද්ගලිකකරණයක් කරනවා. ඒ වගේම Taman දකපු දේ සාධාරණීකරණය කිරීමක් කරනවා. මතවාදයක් දාන්න හදනවා. හොඳ නරක දෙකට දාන්න හදනවා. ඊට පස්සේ කවදාකවත් කියන දේ නෙමෙයි කියවෙන්නේ. අපි ගත්තොත් ඒ පන්දිස්වංශ ගොඩක් කලාට ගන්න කියනකොට දැන් මේ පටිගත කිරීමේ යන්ත්‍රයක් තියෙනවා. ওই යන්ත්‍රයයි අපේ කනයි එකම තමයි. රූපේ ගිහිල්ලා මේකට වදිනකොට ඒ යන්ත්‍රයේ ස්විච් එක ඕන් කරලා තිබුණොත් එයාට ඒ ශබ්ද තරංග විද්‍යුත් චුම්බක තරංගයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ කනට ශබ්ද තරංගයක් ආවම චක්කසෝත විඥානයේ තියෙන ගියොත් ඒක නෙවෙයි අපි අහන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් යනවා මොලේ. අහන තැනට ආයතෙන්ට. ඉතින්ද ගිහිල්ලා ඒක ඩිකෝඩ් වෙනවා, කෝඩ් වෙනවා. ඊට පස්සේ තමයි ඇහිම සිද්ධ වෙන්නේ. ඉතින් මේ තද්ද යන්ත්‍රයේ අහන එකයි මම දැන් අහපු එකයි අරගෙන බැලුවොත් දැන් මේ මම අහපු බණ හෙට ගිහිල්ලා අහන්න බලන්න රෙකෝඩ් කරපේක. නෑ හිච්ච ගොඩාක් තිබිලා තියෙනවා. දෙන්නම එක වැඩේ කරන්නේ. ඒ මොකද මම වරණවශෝෂණයක් කරන්නේ. මට ඕන ටික ලොකු කරලා අල්ලනවා. දන්නේ නැතිව නැයි කරගන්නවා. දෙවෙනි දේ අහනකොට අලුත් දෙයක් තියෙනවා. ඒක නිසා මේක පටිගත කිරීමේ යන්ත්‍රයේ ඒ කාන්තේම ඇත්ත ඇති හැටියට වාර්තා කරනවා. නමුත් අහලා තියෙනොත් පටිගත කරන යන්ත්‍රයක් කවදා හරි නිවන් දැකලා තියෙනවා කියලා. කවදාවත් නැහැ. මිනිස්යාට කවදාවත් ඇහෙන දේ නෙවෙයි අහන්නේ. අහන්න බලාපොරොත්තු නෙවෙයි ඇහෙන්නේ. ඒ නිසා මිනිස්සු හරිම විචිත්‍රයි. අම්මෝ පිසා. ඕනම කෙනෙක්ගෙන් අහන්න මොනවද කියලා දැන් මොනවද ඇහුණ කියලා කියන්න කියලා කවදාවත් ඒ විදිහට කියන්න බෑ. ඒ නිසා ඔය රුසියානු විප්ලව වෙලාවේ රුසියාවේ හිටිය ගර්ජොෆ් කියන ඒක විදිහක ආධර්ම ගැන හොයන මිනිසෙක් එයා ගොඩක් ඔය ස්පෙන්ස්කි තමයි එයාගේ පොත් ටික ලිව්වේ. එයා මේ 1919 වෙනකොට ඉන්දියාව ලංකාව වගේ හැම තැනම ඇවිදලා මොකද්ද මේ ආගම කියන එක හොයන්න ගිහිල්ලා තිනවා 30 දෙනෙක්. මෙයා විතරයි ඉතුරු අනික සියරම මලා. ඊට පස්සේ ඇවිල්ලා එයා රුසියාවට කියන්න පටන් අරගත්තා මේ මිනිස්සු ඒක හැදෙන හැදෙන තැන්වල හැටියට දිවි ලෝක කියලා જાතියක් කියනවා. අපාය කියලා කියනවා. මේ ඔක්කොම ගත්තට පස්සේ අමු පිස්සු. එක එකක් දැකපුවා නෙමෙයි මේක තියෙන කියලා මෙයා කතා කරනකොට මිනිස්සු කට අරගෙන අහගෙන ඉන්නවා. පස්සේ ආ ප්‍රංශ කියලා තමයි ගොඩක් දේශන පැවැත්වුවේ. ඒ දේශන පවත්වන ලාවේ ආ දේශනා කෙරුවට පස්සේ සමහර ප්‍රශ්න අහනවලු. ඒකට කියනවලු දැන් ඔබතුමා කිව්ව නේද මෙහෙම කියලා කියනවා මේ ඕක කියන්න එපා මම කිව්ව එක කියන්න එපා මට ඇහුනේ මෙහෙමයි කියලා කියපන්. උඹට කවදාවත් මං කියන්නේ ඇහෙන්නේ නැහැ. හැමදාම අභියෝග කරනවලු. දැන් ඔබතුමා මෙහෙම කිව්වා නේද කියලා වර නගනකොටම කියනවලු කවදාකවත් මම කියන්නේ ඔබට ඇහෙන්නේ නැහැ. ඔබට ඇහෙන්නේ ඔබට ඕනේ දේ. ඒ නිසා ඔබ කවදා හරි රහත් වෙන්න ඕනේ නම් ඇහෙන දෙයට ඉඩ දීපන් අපිට බෑ. නමුත් ඉබව දන්නවනම් රහත් වගේ නේ. මට ඇහෙන්නේ මට ඕන දේ. දැන් අමාරුයි සයර මට ඇහුන්නේ නැහැ කියන්නේ. එච්චරයි. ඉවරයි. ඔක්කොම ප්‍රශ්න ඉවරයි. දැන් සාමාන්‍ය බඳපු කට්ටියට නෝනා කියන දේ ඇහෙන්නේ නැහැ. ඒක ඉතින් හරිය. මොකද වරණාව තෝතනේ මේක මේ තල්ලත්ත කොට මේ කුරුම්බයිත්ත කපලා දැම්මා වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් දඩබඩ සද්දේ. ඇහෙන්නේ නැහැ. ඉතින් මේ මනුස්සයට බැලලා වැඩක් නැහැ. මොකද අවුරුදු ගානක් එකම දේ කරනකොට ඒක වෙනවා. නමුත් ඒක පිළිගත්තයි කියලා තියෙ වැරද්ද මොකද්ද? ඒ නිසා මේ චක්කුංච පරිච්ඡ රූපේච වගේ සෝතණ්ඩ පරිච්ඡ සද්දේච කියලා ගත්තත් නැත්නම් මේ කයට වෙච්ච මේ වායෝ පොට්ටප ධාතුව හැපීම නිසා ඇතිවන ආසාර ප්‍රසවාසය ගත්තත් හුස්ම ගන්නවා නම් මේක වදිනවා නම් ඒ වෙලාවේ හිත ගියා නම් ස්පර්ශ වෙනවා කියන එක ආයේ කවුරක්වත් අතමන්න ඕනේ නැහැ. ඉතින් ඒ වෙලාවේ ඉන්න වෙලාවේදී gedara ගැන කල්පනා කරගෙන ඉන්නවනම් හුස්මක් වදින්නේ නැහැ. වැදුනට ඒක වාර්තාගත වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට කොච්චර මේ හුස්මට හිත දාන්න මුළු ලෝකෙම අමතක කරන්න එපා. ඒක ලේසි නෑ. ඒක නිසා එක හුස්මක් එහෙම නැත්නම් එක චිත්තක්ෂණයක් සතිය පිහිටවීම ඒකේන සක්විත රජකම ලැබලා ඒ මුළු සක්විත ලෝකෙම තෑගි දුන්නට වැඩිය පිනක් කියලා කියනවා. එක චිත්තක්ෂණයකට අරමුණට හිත දාන්න නම් ලෝකෙම පාව දෙන්න එපා. ඒක කරන්න බෑ අපිට. අපිට ආර්ය ගැන මතක තියෙනවා, හේත ගැන මතක තියෙනවා. ඒ නිවනට ලෝකයේ දෙනකොට කොනක් අල්ලනවා. ඉතින් එතකොට කොන අල්ලනකොට ආනපනිය අහුවෙන්නේ නැහැ. අහු වුණත් එක එකදී එකදී තමයි ආනපනට හිත ඵලයක් කියලා කියාට යන්නේ. අපි ඒක දැනගත්තට ඒක කාගවත් දෝෂයක් නෙවෙයි ඇති. ගියාට හම්බුණාට පස්සේ ඒක වෙච්ච දේ මෙහෙමයි කියලා කියන්න ගිය ගමන් සම්පූර්ණ වෙන කතාවක් කියන්නේ. කිසිම කෙනෙකුට ඇති දේ ඇති හැටි කියන්න බෑ. ඉතින් ඒක නිසා ඒකට හේතුව මොකද මේ දකින්න දේ ගැන අපි මඤ්ඤණා කරනවා. දකින්න දේවල් ඉන්ජන පන්දන ස්පන්දන නානා ප්‍රවිධයට මේක අනනවා. ඇනලා මේ වෙච්ච දේ අර මනුෂයාට කියනකොට මොකද්ද අතිශෝක්තියක් දානවා. මොකද්ද අව탁තියක් කරනවා. ඊට පස්සේ අපි හිතනවා එයාත් හරියටම දැනගත්තයි කියලා. කොහොම දැනගන්නේ? එයා භාවනා කෙරුවේ නැහැ. එයා අහන කතාව විතරයි. ආන්න ඔතන ওই තියෙන කාරණාව තේරුම් ගන්න එක මරණ මොහොතේදීවත් වයසට ගියාට පස්සෙවත් ලෙඩ වුණාට පස්සෙවත් බෑ කියනවා. කල්ැතුව මේක තේරුම් අරගෙන මේකේ අවුල මෙතන තියෙන මේ sannivedanaye අවුල මිස්කොමියුනිකේෂන් එක තේරුම් ගන්න ජීවිතයේ තරුණ වයසේ භද්‍ර යවණේ කලු කිස්තිබේදී උත්සාහයක් ගන්න කියන උත්සාහය ඒකාන්තෙම පරාදයි. නඩුව පරාදයි. තත්ේ පරාදේ පිළිගැනීම තමයි අනාත්මය කියලා කියන්නේ. මේ මම කරන වැඩේ හරියන්නේ නැහැ. ඉතින් හරියනවා නම් ආත්මයිනේ. ආණ්ඩුමට්ටු කරන්න බෑ. ඉතින් ඔබ ඔබ බාරගනි. ඒක බාරගත්තා කියලා අපි මිනි වැටුන නඩුවකටවත් ඉසකස දාන්නවත් යන්නේ නැහැ. ඔබට ඕන දේ කෙරෙන්නේ නැහැ. ඉතින් එතෙන්න මේ මේ මේ ස්වාමීන් වහන්සේ කියන්නේ නිස්සලාම කියනවා මේ හේතු කර්ම තියෙනවා අනිවාර්යයෙන්ම ස්පර්ශ සිද්ධ වෙනවා. ස්පර්ශ සිද්ධ වුණොත් වේදනා සිද්ධ වෙනවා. වේදනා සිද්ධ වුණොත් හඳුනා ගැනීම සිද්ධ වෙනවා. හඳුනාගත්තොත් විතක්ක ඊට පස්සේ ප්‍රපංච සංඥා සංකා සමුදාචරණේ සිද්ධ වෙනවා. ඒ නිසා එක පුරුකක හෝ අපි තේරුම් ගත්තොත් යමක් ඇති හැටිය දකින්ද නැත්නම් ඇති හැටියට යන්න එකම දේ ලක්ෂ වාරයක් වෙන්න දෙන්නවා. පළවෙනි සැරේදී කරන එකට වැඩිය දෙවෙනි එකදී අපි ටිකක් සත්‍යයට කිට්ටුයි. තුන්වෙනි සැරේ ඊට වැඩිය කිට්ටුයි. මේකට බුද්ධ ජානක දීපු ක්‍රමය තමයි අනුපස්සනා ක්‍රමය. ඒක නිසා ශබ්ද යන්ත්‍රයේ ශබ්ද පටිගත වෙනවා වගේම කනේ මේ සිදුවෙන දේ මම ඒක ඕනේ නෑ ඒකට. එන ශබ්ද යන්ත්‍රයට මම ඒක ඉන්නේ බෑ. ඒක සිද්ධ වෙන්නේ හේතුඵල සංවෘත් එක රෙකෝඩ් වෙනවා. අපි මම පුංචිම කාලේ තිබුණු උත්සවයකට ලවුඩ් ස්පීකර් සෙට් එකක් දෙනවා. ඒ දවස්වල කියන්නේ මම මේ කතා කරන ඇත්තට සමහරලාට 61 60 ඒ වගේ කාලේ පුංචි වයසක්. ඉතින් එතකොට මේ ඇතුලේ සද්ද පිටිය ඇතුලේ එකෙක් ඉන්නවා කියන එක තමයි අපිට ඇදලා දුන්න චිත්‍රය. දැන් මේක ගේන්න යනකොට ඉස්ලාම ගෙදරට ලවුඩ් ස්පීකරයක් ගෙනලා වැඩ කරනකොට තියෙක නියම මැජික් නේ. මේක දිහා බලවල ඉන්න ගමන් අපිත් එක පිටිපස්ස යන ඒ පොඩි එක නයිටත් මටත් බාරයි. මං කවදා හරි ලොකු වෙලා සද්ද පිටියක් ඇතුලේ ඉන්න කෙනෙක් බවට පත් වෙනවා කියලා එයා ප්‍රකාශයක් කරනවා. ඒ වගේ තමයි මේ වෙන්නේ අන්තරේ අපි හිතන මේ කවුරුරි කරන එකක් කියලා. එතන පේනවා කිසිම කෙනෙක් නැහැ. කර්ම හේතුනොත් ඒක වෙනවා. ඒ වගේම යමක් කනට ඇහෙනකොට අපිට මේ මමෙන්තරව මම මම මගෙන්තරව මගේ ආත්මෙන්තරව මේක අහන්න පුළුවන් නම් එනේ ස්පර්ශ ස්පර්ශ කරන විදිහට ස්පර්ශ කරනවා ඊට පස්සේ ඒක ප්‍රපංචන නෑ ඒක තමයි කියන්නේ ඇහිම ඇහිම මතින් නතර කරන්න. ඒක මත කතන්දර ගොතන්න එපා. ඒක මත බවාගෙන යන්න එපා. ඒ වෙනදී අපි මෙතකල් අපේ හැදියාව මත වෙච්ච එකක්. නමුත් බුදු උපදෙස් පිළිගන්නවා නම් සද්ධාව තියෙනවා නම් සීලයක් තියෙනවා නම් සතිය තියෙනවා නම් ඇහිච්ච දේ ඇහිච්ච මනින් නැතර කරන්න පුළුවන් නම් ඊගාට ඊගාව චිත්තක්ෂණය සම්පූර්ණ අලුතෙන් වෙන දෙයකට ලෑස්ති. නමුත් අපිට එකක් අහපු ගමන් ඒකම නැවත අපි කොච්චර කතන්දර ගොතනවද කියනවනම් ඒක නැත්තම් පටලව ගන්නවද කියනවනම් අපි අහනවයි කියලා හිතියට ඊගාව චිත්තක්ෂණේ ඉඳලා අපි කැලේක ඉන්නේ අපි පටලවාගෙන ඉන්නේ. නමුත් ඒ කෙනාට ඒක වටහා ගන්න විදිහක් නැහැ. මොකද එයා යන්නේ මෙහෙම Tamange අත්දැකීමට අභියෝග කරලා නෙමෙයි. මේ අත්දැකීම අද්දුටු ප්‍රත්‍යක්ෂය. මම අත්දකලා කියන්නේ. මගේ කනට ඇහිලා තියෙන්නේ කියලා අපි ගහපා දෙන්නෙම අපි පළවෙනි පටන් ගන්න ඇත්තටම ප්‍රත්‍යක්ෂයෙන් තමයි. නමුත් ඊට පස්සේ අපි යන්නේ හදාගත්ත කතන්දර ගොඩක් මත. ඒක නිසා දකින්න වාරයක් පාස අහන වාරයක් පාස ගඳ පාසයක් පාස ගඳ ලබන වාරයක් පාස රස විඳින වාරයක් පාස පහස ලබන වාරයක් පාස හිතට එන හිතවිල්ලක් පාස මේ එකකවත් කෙලස් නැහැ මේක මතින් හදන කතන්දරය තමයි කෙලස් ටික තියෙන්නේ ඒ නිසා කතන්දර හදන තැනට ඉස්සල්ලා ඒ සිද්ධ වෙන තැන නතර කිරීමේදී ਸਰවඥාන්සේගේ දීර්ඝ කාලීන පරිේශනික ප්‍රතිඵලයක් තමයි මේ කතන්දර ගෙතීම රූප බැලීමත් එක්ක කරන්න බෑ නොකර ඉන්න බැරි. රූපයක් බලනකොටම ඒක පිළිබඳව අදහන ගතිය මා දුටු දෙය කියලා අදහන ගතිය උඟාවක් වැඩි ඒ නිසා රූපය නිසා උපදින කෙලෙස් විශාල සංඛ්‍යාවක් මිනිසෙකුට තියෙනවා. එහෙනම් තමයි අපිට තියෙන ලකුමාරම දේ. එහෙන් තමයි ගොඩක්ම කෙලෙස් උපදින නිසා ආධුනිකයාට ඇහි කෙලෙස් උපදින හැටි බලා ගන්න බැරි තරම් සීක්‍රයි. ඊ ගාවට කන ඊගාට නාසය ඊගාටතිය කය තමයි බුදුජානනාංශය දැක්කේ ආධුනිකයට ස්පර්ශ වෙනකොට බලාපොරොත්තු වෙන ගියොත් ලක්ෂ වාරයක් උත්සාහ කරොත් හැපෙන දේ හැපෙන දේ වතයෙන් කියාම කියා බෑමේ අභ්‍යාසපන්ති ලේසිම තැන ඒකයි මේ කායනපසනාව ඉස්සරහින් තියලා තියෙන්නේ ඒකයි මේ රූප ධර්මත් එක්ක කටයුතු කරන්න කියලා කියන්නේ ඉතින් ඒක නිසා අපි උත්සාහ කරනවා නම් මේ කායේච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං තින්න සංගති පස්සෝ කියන එක ඒ දේ ඒකට හිත දාන්න අපට තියෙන ප්‍රධාන බාධාව කාමීදා කාම සංඥාව. අපි දන්නවා මේකට ගියොත් හරි කියලා. අපිට ඕනකමක් තියෙනවා. නමුත් අපි අසුර කරපු කාමීතා කාම සංඥාව නිසා මේකට විශාල වශයෙන් අතුරු ආන්තරා සිද්ධ වෙනවා. මේ එකම අතුරු ආන්තරාවකටවත් අපිට කෙලසන්න ඕන කමක් නැත්තේ. අපිට උත්සාහ කරන්න තියෙන්නේ අතුරු ආන්තරා කියන එක කවුරුත් කරපු දෙයක්වත් දෙයන්නාන්තයක්වත් නෙවෙයි. මගේ හිතට මෙතෙකල් චාරියාවක් තිබුණේ නැහැ. මගේ හිතට මේ තාකල් හික්මීමක් තිබුණේ නැහැ. මගේ හිතට මේ තාකල් අරමුණක් තිබුණේ නැහැ. මගේ හිතට මේ තාකල් නිමිත්තක් තිබුණේ නැහැ. මගේ හිතට මේ තාකල් ക്ഷേම භූමියක් තිබුණේ නැහැ. මගේ හිතේ මේ තාකල් නික්ලිෂි තැනක් තිබුණේ නැහැ. ඒ නිසා හිත හැම තැනම කාමයේ තියෙන පැත්තේ ඇවිද්දා. දැන් මම යෝගාවචරේ ඒ නිසා මම දන්නවා ക്ഷേම භූමිය. මම දන්නවා නිර්මල තැන. මම දන්නවා නික්ලිෂි තැන. මම දන්නවා ආරක්ෂක භූමිය. නිසා අරව ආපු දෙයක් හැකිතාක් දුරට මේ ආරක්ෂක භූමියේ සරණ පිට පතනවා නම් එවනත මේ පොට්ටබ්බේ එතකොට යාට තේරෙනවා ඊයේ පැයකටම මට පුළුවන් වුණේ එක හුස්මයි බලන්න අද පැයක් ඇතුළත හුස්ම දෙකක් බලන්න පුළුවන් තුනක් බලන්න පුළුවන් නම් ඒහා ප්‍රදේශයක් යා කාමේශා කාම සංඥා දුරුවන් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා කාමේශා කාම සංඥා දුරුවන් කරනවා කරනවා කියන එක තමයි නිවන දුරුවන් කරනවා කියන එක අකිතියෙන් සිද්ධ වෙන්නේ. හිතලා කරන එකක් නෙවෙයි. කෙරෙන්නේ රූප සංඥාවේ හිත තියෙන එකයි. රූප සංඥානේ රූපේ. ඉතින් මේක තමයි භාවනා කරනවා කියන්නේ. අපි පුළුවන් තරම් බලනවා හිත කච්චර දෝ පිටිය මැද වතු කර පහනක් වගේ එහාට දඟනවා මෙහාට දඟනවා එහාට දඟනවා මෙහාට දඟනවා දාවක් කෙලින්පත් වෙන්නේ නැහැ පුළුවන් තරම් බලනවා ඊට වඩා එක චිත්තක්ෂණයක් මේ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා මේකට කියන්නේ වාය ධාරාව ඇවිල්ලා මේ ස්පර්ශ කරනකොට ඒ ස්පර්ශයේ දිහා බලන්නේ ඒක මේ අම්මා අප්පවත් නෑදෑයෙක්වත් නිසා නෙවෙයි කාමේසා කාම සංඥා දුරවන් කරන්න තියෙන දේ මම මොන උපක්‍රමයේ කළොත් මොන උත්සාහය කෙරුවොත් ඊට වඩා වැඩි වේලාවක් මේ ආස්වාද ප්‍රසවාසයේ ඉන්න පුළුවන්ද? ඇවිදිනකොට වම දකුණ ඉන්න පුළුවන්ද කියලා බලන එක බුදු කෙනෙක් නොකියුවොත් කවමදාකවත් සංසාරේ කවමදාකවත් කිසිම කෙනෙක් උත්සාහ කරන බලන දෙයක් නෙමෙයි. ඒක ස්වභාවයෙන් එන්නේ නැහැ. ඒක බුදු කෙනෙක් කියලා දෙන්න ඕනේ. ඒ බුදු කෙනෙක් කිව්වට ඒක වචනේ ඇහුණට ඒකෙන් අපිට මේ ප්‍රපංච සංඥා සංඛාව නතර කරන්න පුළුවන් වෙයි කියන එක ණය විපස්සනාට නොතේරුනොත්, චින්තාමය ඥානට නොතේරුනොත්, එයා කෙරුවත් මුනින් ආපු කලෙවට වතුර ඇක්කරෝ වගේ මේ පරිශ්‍රණය යන්නේ නැහැ. එයා උත්සාහ කරනවා මේ හුස්ම නම් පේනවා. ඒ උකට හිතවිලි එනවනේ. මට හුස්ම පේනවා. මට හද්ද ඇහෙනවනේ. හිතවිලි එනවා තමයි. මට වේදනාව දැනෙනවානේ කියලා මෙයා විස්තර කියන තාක් විස්තර කරන්නේ හිතවිලි වේදනා සද්ද. කවදාකවත් හුස්ම පිළිබඳ විස්තර කියන්නේ නැහැ. ඒ කියන්නේ යා කෙලෙස් වලටමයි යදින්නේ. හම්බෙන හම්බෙන අවස්ථාවේ කෙලෙස් සරණ යනවා. අකුසල් සමාදානයක් කරනවා. අමාරුවෙන් හරි කමන්නේ එක දවසක එක හුස්මක් ගන්න. ස්පර්ශය කරනකොටම කතන්දර ගොතන් ඉස්සර වෙලා කොහොමද ඒක ස්පර්ශ කරන්න කියලා කියන්න පුළුවන් නම් ඒකේ ක්‍රම තුනක් මේ මහසි ක්‍රමේ පෙන්ලා දෙනවා. ඒකත් ඔය මම හිතන්නේ අපි ධර්මයෙන් මතු කරපු එකක්. හුස්මට හිත ගියා නම් එයාට ප්‍රධාන වශයෙන්ම තේරෙනවා මම දැන් සද්ධාහනව නෙවෙයි. මම දැන් හිතනව නෙවෙයි. මම වේදනාව විඳිනව නෙවෙයි. මම දැන් හුස්මේ ඉන්නේ කියලා. අර තිබුණ කරදරට සාපේක්ෂව හුස්මට ගිය බව, හුස්මේ ඉන්න බව, වේදනාව හිතේ සද්දවල නොවන බව එළ වැටෙන්න පටන් ගන්නවා. හැබැයි හුස්ම විස්තර තේරෙන්නේ නැහැ යාට. ඒ තමයි පළවෙනි ගෙට ගැවැදීම. හුස්මේ ඉන්නේ වේදනා හිතුවිලි සද්ද නෙවෙයි. මොකද එයා මුඛා බැට කාපු කෙනෙක්. වේදනා හිතුවිලි සද්ද වලින්. දැන් උත්සාහ කරලා කරලා කරලා කරලා ඊතලෙන් විදින්න ලෑල්ලට විදින පුරුදුච්ච මත යන්තම් ලෑල්ලේ වදිනවා පළවෙනි ඊතලේ. හැබැයි තිතට වදින්නේ නැහැ. ඒත් එයා දන්නවා දැන් යන්තම් හැදිලා තියෙනවා කියලා. මේක දන්නවනම් මේක වාර්තා කිරීම තමයි මේ ප්‍රපංච සංඥා සංකා කපා හැරීමේ පළවෙනිම වැදගත්ම උත් පියවර. මට එක දවසක එක පැයකදී දැන් මම හුස්මේ ඉන්න බව එක චිත්තක්ෂණයක් වැටුණා කියලා. මේක මේ නිවන් දකින්නට වැඩිය වටින දෙයක්. මොකද නොගිය ගමනක් මේ යන්න පටන් ගන්න පළවෙනි පියවර. ඉතින් මම නිතර මතක් කරන දෙයක් තමයි මේ මේ මේකට ආපු මේ පිරිස කියන්නේ. කවුද භාවනා කරන්න කියලා ආපුවාම දාන දෙන්න අය එකකට භාවනා කරන්නේ මයිත් එක පැයක් විතර ඉන්න අය දවසට දැන් නම් වෙලා හම්බෙන්නේ නැහැ. ඉතින් අහනකොට මම කිව්වා ඉතින් බලන්න ඕගොල්ලෝ ඇවිල්ලා අවුරුදු 40 ගාණක් මේ දෙකලා දාන දීලා තියෙනවා. අපි ඒවා කාලා අපි භාවනා කරනවා. අපි ඕගොල්ලන්ට ආරම්භමල් රේණුවක්වත් දෙයක් දීලා නැහනේ. හැමදාම අපේ පැත්තට අපි ගන්නවා. ඉතින් ඒ නිසා මේක ගන්න දෙනවා අසාධාරණයි. නිසා අපි ඕගොල්ලන්ට මොනවා හරි භාවනාවක් දෙන්න ඕනේ. අනික ඔක්කොම ගාව තියෙනවා. ඉතින් එක්කෙනෙක්ව කතා කරන්නේ නැහැ. ඔටුව වගේ පැල්ලේ ගහගෙන මූණ ඉරුව ඉන්නවා බකන් විලාගෙන. ඉතින් ඊට පස්සේ මම කිව්වා මෙතන එක්කෙනෙක්වත් නැද්ද භාවනා කරන්න. ඉතින් පිරිමි කට්ටිය කියනවා කියන්නකෝ. කියලා අහක බලා ගන්නවා. ඉතින් මම දන්නවා මේ ගේම යනකොට. ඉතින් ඊට පස්සේ මම කිව්වා බලන්න අපි මේ හම්බෙච්ච ගමනෙන් එක අබමල් රේණුක දිනුවක් නැහනේ. අඩු ගානේ භාවනා කරනවා කියන පණ ඇති කෙනෙක් නැහනේ කියලා. ඊට පස්සේ කාම කෙනෙක් වානේ ස්වාමීන් වහන්සේ මම නම් ටිකක් කරලා තියෙනවා. ඊට මං කෝ අම්මා මේ මුළු සෙනගෙම්ම යම රජු රෝගාවට ගියාම කතා කරන්නේ ඔබත් එක්ක විතරයි යම රජු. මේ තීරම කෙලින්ම දානවා ලෝදිය හැලියට. දැන් උඹට එක ගඩු දෙනවක් තියෙනවා. උඹ පොඩ්ඩක් පරා කරනවා අහනවා. අම්මා බය වෙලා කිව්වා පිටු කතා කරන ස්වාමීන් වහන්සේ මට ඒ තරම් ලොකු දැනුමක් නැහැ භාවනාව ගැන. මේ මම ඩිංගිත්ත කරනවා කො ඒ වුණත් ඔලුව උස්සන්න අත උස්සන්න කතා කරන කොන්දමඩ තියෙන අම්මට විතරනේ මෙතන ඉන්නේ එක්කෙනෙකුටවත් නැහනේ ඒ නිසා මම මං කිව්වට අහන්නේ ඕගොල්ලෝ මම මේ ආමුදුරෝ අරන්නේ ගත වෙලා ඉන්න ආමුදුරෝ ඉතින් මම මහා ලොකු භාවනාකාරයෙක් ලොකෝලෝ මාව කපනවනේ අම්මා කියන්නේකො භාවනා කරන්න ඇති අනේ ස්වාමීන් වහන්සේ ඉච්චර දේවල් කියා ගන්න මට පුළුවන් කමක් නැත්තේ නැතය මම කො කමන්නේ දැන් අම්මා ඉදිරියපත් තුන මම බැගෑ වෙනවා අනේ ස්වාමීන් වහන්සේ අපි ගමේ වන්දලේ හාමුදුරුවෝ කිව්වලු. එක දවසකට මලක් කිමින තරම් එක හුස්මක් හතියෙන් ගන්න බලන්න කියලා. අපි සාමාන්‍යයෙන් පන්දල් හාමුදුරුවෝ ටික බනිනවා. ඒ උනාට ඒ වචනකින් ඒ අම්මට දීලා තියෙන පණිවිඩේ බුදු පණිවිඩේ බුදු පුතාගෙන් හම්බෙලා තියෙනවා. එක දවසකට මලක් කිමින තරම් එක හුස්මක් සිහියෙන් ගන්න කියලා කිව්වලු. ඉතින් මම ගාව අම්මයි උඹ කරනවාද කියලා. ඊට පස්සේ හැමදාම මට කරන්න වෙන්නේ නැහැ. උනට මම මේ කරන හැම වෙලාවෙම හාමුදුරන්ට පින් දෙනවා කිය. එක හුස්මක් හරි ගන්න පුළුවන් නම් කියලා. ඉතින් මේක බැරි කෙනෙක් ඉන්නවද බලන්න ලෝකේ? මෙච්චර මහ විශාල ප්‍රපංච සංඛාවන් කපා දැමීමේ මේ වැඩපිළිවෙලේ එක දවසකට මේ පොල් ගාන ගමන්, නාන ගමන්, කනබොන ගමන්, දත්මතින ගමන් එක හුස්මක් සිහියෙන් ගන්නවයි කියලා බලන්න. මේක දුන්නා නම් ඒ මනුස්සයා පළවෙනිම පරිශ්‍රණයේ සමත් පුළුවන් නම් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. මම දිනවා ඒ තරම් විශාල බලාපොරොත්තුවක්. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ වචනේ අහලා දවසකට කොච්චර වැඩ කරත් මේ වගේ ඇවිල්ලා භවන මධ්‍යස්ථානට ඇවිල්ලා සුදු ගඳ කරන සුදු ගඳ කට්ටිය කට්ටියක් වට කරගෙන කාලතරණ ඇටියට වැඩ කරන්න ඕනේ නෑ. තියෙනවා නම් හොඳයි. ඒක හුස්මක් ගන්න පුළුවන් නම් එයා දන්නවනම් මේ යගදා පහරක් මේ දුන්නේ මගේ ගමනට කියලා. එයා මේක මේ හුස්ම කොහොමද දකින්නේ කියලා කිව්වොත් එයාට කියන්න වෙනවා මම ඒ වෙලාවේ හිතුවා නෙවෙයි, සත්ත්ව වැළුවා නෙවෙයි, බැලුවා නෙවෙයි. වේදනාවෙන් දැනේ හුස්ම කියලා. මේ දැකීමම විශ්වාසයක් දෙනවා එයාට. මේ හුස්ම කියන එක වර්තමානයේ ඇතිවසින් දකින්න පුළුවන්. මේක තවදුරටත් බලනකොට මේ හුස්ම වැඩිම නැත්නම් මේ හුස්ම මාත් එක්ක සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ උදරච්ඡදයයි කියලා පහළ යාම නිසා උදරයේද එහෙම නැත්නම් මේ හුස්ම ගැනීම නිසා නාසක නාසිකාග්‍රේ හෝ උබුතලයේද කියන එක සමහර විටක අර දැකීම තුල සිද්ධ වෙන්නේ ඉඳ තියෙනවා. හුස්මත් එක්කම ගනුදෙනු කරොත් නොපෙන්වඩ කමන්නේ බලනකොට පේන්න ඉඳ තියෙනවා. එතකොට අපි දන්නවා මේ කය මුළු ඇඟම සම්බන්ධ වෙන්නේ හුස්ම ගැනීමට. මේකේ කොටසයි සම්බන්ධ වෙන්නේ. එතකොට මුළු කයම නෙවෙයි මට තේරෙනවා මෙන්න මේ කොටස සම්බන්ධ කියලා. ඊට පස්සේ ඒක හුදුට බලහන හිටියොත් යාට තේරෙයි ආස්වාස කරන වෙලාවේ ප්‍රස්වාසයක් ඇත්තේම නැහැ. ප්‍රස්වාසය කරන වෙලාවේ ආස්වාසය ඇත්තේම නැහැ. මම කොහොමද දන්නේ? මේ ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි කියලා. එතකොට තියෙනවා මේ ආස්වාද ප්‍රසවාස දෙකට පරිච්ඡේද කරව අධ්‍යක්ීම් දෙකක් තියෙනවා. ඔන්න ඔය තුන දන්නවනම් මම හුස්ම ගන්නවා හැපෙන්නේ මෙතනයි මෙන්න ආස්වාසේ ලක්ෂණ මෙන්න ප්‍රසවාසේ ලක්ෂණ කියලා දන්නවනම් අය මොනම අඩුපාඩුවක්වත් නැති නෑ එක හුස්මක දන්නවනම් ඊට පස්සේ ගන්න දිනුව එනතන් ගමඩාන සුද්ධ කිරීම හරීම පැහැදිලි හරීම සරලයි හරීම ඍජුයි කාට හරි මේ ටික ලියන්න පුළුවන් නම් මට ඔය ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේ කිව්වේ නම් භාවනා ජීවිතේ 150ක් වැඩේ එක හුස්මක විස්තර ලියන්න පුළුවන් නම් ඊට පස්සේ ඒ කාට හරි ලියන්න පුළුවන් වුණොත් මේ පියාමහතර කියලා ලියව ගන්න එපා. හරියට Taman පේන දේ පේන ලියන්න පුළුවන් නම් එයා ඊට පස්සේ අහුව ස්වාංශ මං ජීවිතේ පළවෙනි වතාවට මට එක හුස්මක් ගත්තා. ආශ්වාසය මට සීතලට වැටුණා. ආශ්වාසය උණුසුමට වැටුණා. ආශ්වාසය දිගයි. ආශ්වාසය කොටයි මොනව හරි ලිව්වයි කියලා. දැන් මොකද්ද මං ඊගාට කරන්න ඕන කියලා එයා කමඨා සුද්ධ කරන්න අහනවා නම් කියන්නේ මේ සියලු දැනුම යොදලා සියලු ක්‍රමසා විද්‍යාල මේ හුස්ම දෙකක් බලන්න බලන්න. එච්චරයි. තව හුස්ම දෙකක් එක දිගට බලපන්. ඒක සම්පූර්ණ ලොකු පිම්මක්. 7යි 7යි කියලා එක අඩියක් තිබ්බ බබා අඩි දෙකක් තියන්න ඉගෙන ගන්න. කොච්චර වීරකමන්ද කියලා බලන්න හරහ වැටිච්ච බබෙක් නැගිටලා අඩි දෙකක් තියෙන එක. ඉතින් අපිට ඒකවත් බෑනේ. ඇත්තටම තියෙන බැරිකම නෙවෙයි. අපි ඒක ලියන්නක භාවනාව කියලා දන්නේ භවනා කිය කියව යුත්තේ ඔය සද්ද එනවා හිතිට එනවා වේදනාවක් ගැන කනපින් දන්නේ නෙවෙයි. මේ කරපු එක කියලා දන්නවනම් යාට තේරෙයි. මේ බවට මේ කියන්නේ මේ වායෝ පොට්ටබ්බ ධාතුව තියෙනවා කියනක පැට පැවරෙන්නේ මොකද මේ කාය ප්‍රසාදයේට වායෝ පොට්ටබ්බ ධාතුව වැටිලා එතකොට විඥානයේ 100%ක්ම එතන. ඒසොට මේ ඔක්කොම පෙළ ගැහිච්ච බවට ලකුණක් තමයි ආස්වාසිය පිළිබඳව නොපැකිල ඉදිරිපත් කරන්න පුළුවන් ගතිය. මේක දැනගෙන මේක දිකට කරන්න තුන කරන්න හතර කරන එක තමයි භාවනා කරනවා කියලා දන්නවනම් දැන් මේ විද්‍යාවෙන් කියන දේ තමයි ඒ සඳහා උපක්‍රම අතින් අපි ඔක්කොම සමානයි. ඊගාට ඒ සඳහා කළ යුත්තේ මොකද්ද කියලා කියලා දෙන්න ඕන කමක් නැහැ. දන්නවනම් මේකටයි මානසිකාරය යොදන්න ඕනේ. ඒකට කියනවා යෝනිසෝමනසිකාරය කියලා. ඊට පස්සේ ආ දන්නව කරන්න ඕන දේ. ඒ සඳහා වාඩි වෙලා කරන්න ඕනද, බත් කන ගමන් කරන්න ඕනද කියලා ලක්ෂිකුත් එකක් දැන් තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් දන්නවා නම් මේ ආස්වාසයක් පිළිබඳ විස්තර කතා කරන්න නැත්නම් විද්‍යමාන වූ ආස්වාසයක් දකින්න නම් එයාට තේරෙන්න ඕනේ චක්කාවුසෝ සති. එහෙම නැත්නම් කාය කාය කාය කායාවුසෝ චක් මේ කාය කාය ඉන්ද්‍රිය ඇති කල්ලි වායෝ පොට්ටබ්බ ධාතුව ඇති කල්ලි ඒකට හිත ගියොත් අපි කියනවා අපේ සතිය පිහිටුණා කියලා මේ වෙලාවට කියනවා සතිය පිහිටියොත් එතන මේ වායෝ පොට්ටබ්බ ධාතුවේ ස්පර්ශ සිද්ධ ඒක මේ කාටවත් වළක්වන්න පුළුවන් දෙයක්වත් කාටවත් මේ දන් දීලා ලබන්න පුළුවන් කුසලතාවයක්වත් ඉල්ලක ලබන්න පුළුවන් කුසලතාවයක්වත් නෙවෙයි ඒක වෙනමම කුසලතාවයක් කායික ගන්නත් බෑ ඒක නිසා මේක උත්සාහ කරන්න පටන් අරගත්තොත් ඒ කෙනා එnde ende ende ඇති කරන ක්‍රමසා විදි නිසා මේක වැඩි වෙන්න පටන් අරගත්තා නම් ඒකට 100ට 100ක්ම ඒකට සාපේක්ෂව කාමේ සහ කාම සංඥා දුර වෙනවා. එහෙම නෑ ඒ විතරක් නෙවෙයි යම්ම චිත්තක්ෂණයක ආස්වාසේ හිත තියෙන්නේ මම ඒ බව දන්නවා කියන විශ්වාසය එනවත් එක්කම ඒ චිත්තක්ෂණේ කාන්තෙම පිවිතුරු වෙනවා ඒ කාන්තෙම නිර්මල වෙනවා ඒ කාන්තේ මේක Tamanට ക്ഷේම භූමියක් වඩපත් වෙනවා. වැඩේ පටන් ගන්නද එතන තමයි අපිට අඩේ. එතන තමයි අපිට කූඤ්ඤ බවටපත් වෙන්නේ. මේ ඇති කරපු දැනුම නැත්නම් මේ තමන් උපයාගත්ත මේ වර්තමානයේ හිත එළඹිලා ඇති හැටි හුස්ම ටික ගන්න දැනුම නිවන් දැකලා මිසක් ආය නතර කරන්නේ ඒ ගැන්නම් කිසිසේත්ම සැකපොදව ගන්න එපා. අපි කවදාද මේක පටන් ගන්න කියන එක විතරයි ප්‍රශ්නේ. පටන් ගන්න තියෙනවනම් අත්දකලා තියෙනවා නම් ඒක ගැන ලියන්න කියන්න ප්‍රකාශ කරන්න පුළුවන් ගතිය ආපු ගම තමයි පාරට වැටෙන වෙනවා මං කියනවා සෝවන් මාර්ගස්ත පුද්ගලයෙක් කියලා. ඒකට ඕගොල්ලෝ ටිකක් කලබල වෙන්නත් ඉඩ තියෙනවා. මෙයා තමයි සෝවන් මාර්ගස්ත පුද්ගලයා. මාර්ගස්ත පුද්ගලයා ආර්යස්ත ආචාර්ය පුද්ගලයන්ගෙන් එක්කෙනෙක්. වැඳිය යුතු, පිදිය යුතු, ආහුණීය, බාහුණීය, දක්ෂිනීය, අංජලිකරණීය පුරුෂයෙක්. ඉතින් මේක තියෙද්දිත් අපි මේ සද්ද ගැන වේදනා ගැන හිතුලි ගැන පරණකතන්දුරේ කර කර ඉන්නවයි කියලා කියන්නේ අපිට මේ ලස්සනට මේ වතුර පුකර තියෙදි එක බොන්නේ නැතුව වඩ පිට බලනවා වගේ වැටන්නේ. ඉතින් ඒක නිසා යම් දවසක මේ ශාංශ මේ කියන ටික ඇහුවොත් එහෙනම් යම් වෙලාවකට කය තියෙනවා නම් යම් වෙලාවක පොට්ටබ්බ ධාතුව තියෙනවා නම් විඥාණය එතෙන්ට ගියොත් එතන ස්පර්ශ වෙන එක ඒක විද්‍යමානයි. ඒක පතන්න බෑ. පැතුවට එන්නේ නෑ. ඒ විද්‍යමාන දේ විද්‍යමාන වශයෙන් ප්‍රකාශ කිරීමෙන් තමයි Taman ඒක මේ යෝජනා ඉදිරි කරගන්නේ. ගැල්වනයිස් කරගන්නේ. ඒක රීන්ෆෝස් කරගන්නේ. එදාට තේරෙනවා මම මාර්ගස්තයි කියලා. ඊගාව චිත්තක්ෂණයක් මාර්ගගතද කරනවා කියන එක බුදුන් මත නෑ. ඊගා තමන්ගේ දක්ෂකම් මත තියෙන්නේ. ඉතින් මේ මාර්ගස්ත චිත්තක්ෂණය දිගින් දිගට දිගින් දිගට පවත්නකොට එක චිත්තක්ෂණ දෙක තුනක් යනකොට එතන ගැම්මක් ගන්නවා ඒක ඉදා උත්සාහ කරා මම දැක්ක පණ්ඩිස්වාංශ කියන්නේ ඒ චිත්තක්ෂණ රාශි 1 2 3 4 යනකොට ගන්න ගැම්ම manussත්වයේ ඉක්මවල යනවා ඒක නිසා පළවෙනි සැරේම මේ සේවන වලට ගින්දර ටික තියාගත්තට පස්සේ ඇද්දලා යනවා යවිල්ලක්. ඒ නිසා යෝගාවචරය බලන්න ඕනේ ගත්ත චිත්තක්ෂණයේ ඊ ගාවටත් මේකින් ලැබුණු ආශේවනය අරගෙන ඊසාවන චිත්තක්ෂණයටත් ඒක ගෙනියන්න. ඊගා චිත්තක්ෂණයට ගෙන. ඒක ලේසි. ඇති කරගත්ත ගැම්ම දිගට ගෙනියන්න ලේසි. ගෙනියනකොට ඒ ආශාස ප්‍රසවාසිකේ යනකොට මම සද්ද වේදනා හිතුවල නෙවෙයි කියලා හෝ මට දැනෙන්නේ නාසිකාග්‍රය හෝ උඩුතල කියලා හෝ එයාට මේ ආස්වාසේ ප්‍රස්වාසේ වෙනස මට මේ මේ විදිහට දැනෙනවයි කියලා. ඒකට කී ඇති වෙන මේ විශේෂඥ දැනුම අපි කවදාකවත් හිතන්නේ නැත්තරම් වේගෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒක හෙලි කරනකොට තේරෙනවා ඒ චිත්තක්ෂණ හතර පහේ කෙලෙස් නැති නිසා ඊ ගාවට එන චිත්තක්ෂණය බොහෝ විට සම්මා දිට්ඨියට වැටෙන්න යෝනිසෝමනසිකාට වැටෙන්න සිද්ධ වෙඩි. එතකොට යාට තේරෙනවා මේ පටන් ගත්ත කෙනා නෙවෙයි දැන් ඉන්නේ. ඒ තරම් මේ එන්ජින් එක ස්ටාර්ට් කරපු වෙලාවක වගේ ගැම්ම ගන්න ගැම්මේ මේ සති ගැම්මේ බලය නැත්තම් සතිය ඒ සති බලය සති අති බල සම්පන්න ගතිය කදාත් හිතන්නේ නැත්තරම් හැබැයි සති මාත්‍රාවේ ඒක නෑ සති මාත්‍රාව කියන්නේ එක චිත්තක්ෂණයක සතිය ඊට වැඩි අඛණ්ඩ සතියේ එහෙම නැත්නම් මේ සුපතිත්තිත සතියේ පුදුමාකාර ශක්තියක් තියෙනවා. ඒ නිසා මේක අර ඇතුළට බස්ස ගන්න එක තමයි අමාරු. ඇතුළට මේ පටන් ගන්න එකයි අමාරු. ඉතින් මේ වගේ වැඩමුළුවකට ඇත්තටම පටන් ගන්න එක කතා කරනවා. ඊට පස්සේ කියනවා මේ පටන් ගත්තේ චිත්තක්ෂණේ ඊගාව එක චිත්තක්ෂණයක් දෙකක් තුනක් හතරක් කියලා යන්න පටන් අරගත්තට පස්සේ එයාට කොච්චර දුරට කියනවද කියනවනම් ඒ වෙලාවේ සද්දයක් ආවත් ඇහෙන්නේ නැතු යනවා. සද්ද සද්ද තියෙනවා ඇහෙන්නේ නැහැ. ඒ වෙනතයි සද්ද ඈතට යනවා. ඒ වෙනතම මේ වේදනා එහෙම නැත්නම් හිතවිලි මොනම දෙයකටවත් දෙන්න බෑ මේක. අර ගන්න ප්‍රවාහයේ සැර නිසා ඉස්සලා ඉස්සලා මේ ගැම්මට අපි පොඩ්ඩක් උදව් කෙරුවොත් ගැම්ම කැත ගැවෙන්න පටන් ගත්තට පස්සේ ඒක ඒක විසින්ම නිකන් දුවන වාහනයක බැටරිය ඒකෙන්ම charge වෙනවනේ. නතර කරලා තියෙනකොට බැටරිය ඩිස්චාර්ජ් වෙන්න වගේ දුවන වාහනේ charge වෙන්න පටන් ගත්තට පස්සේ එයාට තේරෙන පටන් අර ගන්නවා මෙතෙක් කල මම මේ නාන රූප බලන්න දිව්වා ශබ්ද අහන්න දිව්වා ගඳ බලන්න දිව්වා රස බලන්න දිව්වා කයට විවිධ ඉරියව් මාරු කරා හිතට හිතවිලි දුන්නා ඒ සේරගෙම විවේක වෙච්ච ගමන් පුදුමාකාර සතුටක් මෙතන තියෙනවා විවේක ජම්පීති සුඛං ඒ ප්‍රීතියක් සුඛයක් බාටපත් වෙන නම් ටිකක් වෙලා යනවා. මොකද හේතුව ගැම්ම කණ්ඩ ඕනේ. නමුත් ගම්ම කාවට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා. මේ සියල්ල හම්බ කරන්න නටපු නැටිල්ලත් ජීවිතේ මේ අරමුණකට නික්ලේශී තැනකට නිර්මල තැනකට දාලා ඒක දිගේ යනකොට එන ප්‍රීතියක් දැක්කොත් අම්මගෙන් අම්මගෙන් බීපු කිරි වලටත් ඒක කරන්න බෑ. එදාට තමයි බුදුහාමුදුරන්ට අම්මා කියන්නේ හිතෙන්නේ අපේ අම්මලා තාත්තලා අපිට පිළිබඳව අකමැත්තක් නෑ උන්දලා දෙන්න දන්නේ නෑ උන්දලාට නෑ බුදුරජාණන් වහන්සේ දෙන්නේ දුද්දදන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති ගුయ్య මත ආවි කරෝති ගුయ్యං අස ආවි කරෝති කියලා දෙන්න බැරි දෙයක් මේ බුදුහාමුදුර දෙන්නේ දුද්දදන් දදාති මිනිස්සුන්ට දෙන්න බැරි දෙයක් අපි මේ රතුවල් බත්තියක් හොයාන ගිහිල්ලා වෙලා දාන දීලා ඉති ලොකුවට අනු අනුමೋದනා බලාපොරොත්තු වෙන කොටි ආමුදු පැයක් විතර බණ කියන අමාරුයි ඒක පොඩි නෑ නමුත් මේ බුදුහාමුදුරෝ දෙන දේ ධර්ම දාණය ওই සියලු දාණයන්ට වැඩි. ඒ නිසා දවසක අපිට බුදුහාමුදුරු පාඩම දුන්නොත් මේ ඔක්කොම තියලා වෙන්නේ පොඩ්ඩක් වාඩි වෙලා හුස්ම දිහා බලපන්. මේක දිගට යන්න අරපන් කියලා. ඒ දෙන දේ දුද්දටත් දඩයි. දුක් කරන් කරොත් මේක ඕන වුණාට කරන්න බෑ ඔක්කොටම. දැන් අපි අපිට මේක ආවට පස්සේ අපේ දරුවට දෙන්න ඕනේ කියලා හිතන්නේ. අම්මට දෙන්න ඕනේ කියන්නේ. දැන් අපි ගෙවල් වල ඉන්න ඇත්තෝ අපිට කොච්චර බනිනවද කියලා හිතන්නේ. අපිට පුළුවන් නම් අපි තනින් කිර දෙන එකක් වගේ දෙනවනේ. දෙන්න හැකියාවක් දෙන්න බෑ. ඉතින් බුදුහාමුදුරුවෝ අවුරුදු 2600 කට ඉස්සලා මේ අපිට මේ කරන වැඩේ පොඩ්ඩක් හිතන්න. දුක්කරං කරෝති. දුක්ඛමං කමති. ඒ ඉන්නකම් එතෙන්ට එනකම්ම අනේ මට භාවනාව හරි ගියේ නැහැ. අනේ මගේ සීලිය හරිද? අනේ මගේ සතිය හොඳ නැහැ. අනේ මගේ සද්දා හොඳ නැහැ කියලා කොච්චර කනපින්දම් ගන්නද ඔය හැම කනපින්දමක් බුදුහාමුදුරන්ට කරන නිග්‍රහයක් වගේ පේන්නේ. ඉෂා බුදුයන්ති එකක්වත් ගණන් ගන්නෑ. බුදු මෙවසිල්ලක් ඉවසනවා. මේ භාවනා කරන්න ගියාට පස්සේ ඒ ඇති වෙන සංනිවේදන ප්‍රශ්න නිසා පුදුමාකාර නුසුස්නා ගතියක් එනවා. බුදුමාකාර පුද්ගලික තමන් විවේචනය කරගන්න ගතියක් වෙනවා. බුදුමාකාර අනුවිවේචනගත ගතියක් වෙනවා. බුදුමාකාර විදිහට සමාජයට දෙස් දෙනවා. ඒ මොකක්වත් නිසා නෙවෙයි. තමන්ට පෙළ පෑදිලා නැහැ. මෙල වැදිච්ච ගමන් ඉව මොකක්වත් නෙවෙයි. ඉතින් ඒ කාලය ඇතුළත මෙයා හොඳට ඉස්කෝලේ කියලා විහිකිරුවොත් කවදාකවත් කාටවත් නිවන් දකින්නේ නැහැ. පුදුමාකාර ඉවසිල්ලක් ඉවසන්න ඕනේ. ඒ වගේ ගුයමත් ආවේ කරෝති. තමන් ළඟ තියෙන සියලු රහස් එයාට දීලා කියන්න ඕනේ විශ්වාස කරනවා මම මයිලඟ මෙච්චරයි තියෙන්නේ ආයෙ කිසිම නෑ ගුරු මුස්තියක් මෙච්චරයි කියලා ඕනම දෙයක් හෙලි කරන්න. හැබැයි එයාගේ කිසිම රහසක් කාටවත් දෙන්න නරකයි. මේ පුද්ගලයා ඇවිල්ලා ඊට පස්සේ තමගේ රහස් හෙලි කරනවා. කිසිම දායක කාටවත් දෙන්න නරකයි. එයාට දැනෙන්න ඕනේ මම දෙන්න රහස් කවදාකවත් මෙයාගෙන් යන්නේ නෑ. ඒ වගේම ආපදාසුන ජහති. ඒ භාවනා කරන කට්ටිය අතර එක්කෙනෙක් භාවනාදී කරදරයකටපත් වුණා නම් අනික කොල්ල ගිහිල්ලා එයාට දෙන්න තියෙන ආවරණය දෙනවා. කවදාකවත් පැත්තකට දාන්නේ නැහැ. ඉතින් මේ ಗುಣ ඔක්කොම බුදුහාමුදුරුවෝ ගාව තියෙනවා. හැබැයි තිබ්බට වැඩක් නැහැ. හුස්ම එකවත් පිම්බි මහැකිලිමකවත් වම දකුණකවත් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න එකේවත් හිතවිලි ධාරාව චිත්තක්ෂණ තුන හතරක්වත් පවත්තලා මේ ස්පර්ශය ඇති වෙච්ච හැටි පිළිබඳ වාර්තා කරන්න බැරි නම් අපි කොච්චර දන් දුන්නත් කොච්චර සිල් රැක්කත් අපිට මොන දේවල් හම්බුණත් නැත්තම් බුදුහාමරංගේ අතිජාත පුත්‍රයා වුණත් ධර්මයේ වැඩ කරන්නේ නැහැ. ඒ ධර්ම වැඩ කරන්නේ අනුකම්පානුග්‍රහ වුණේ නැහැ. කාය තියෙනවා නම් ස්පර්ශය තියෙනවා නම් හිත එතෙන් ගියා නම් ස්පර්ශ වෙනවා කියන එක වළක්වන්න කවුරක් කරන්නේ නැහැ. ඒක නිසා අපට තියෙන එක වෙන බව සැක නොකර අහගෙන ස්පර්ශ වෙච්ච බවට තමයි අත්විඳපු දේ හෙලි කරන්න පුළුවන් නම් කිසි අනිත් කනාලේ වගකීමක් නැ බෙදා හදා ගන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙදීම මතක තියාගන්න මේ කොට්ටිත් ස්වාමීන් වහන්සේ දැන් කච්චායන ස්වාමීන් වහන්සේ මේ දෙන්නේ යම් වෙලාවක ඇවැත්නි ඇහැ ඇත්තේද යම් වෙලාවක රූපේ ඇත්තේද යම් වෙලාවක හිතේ තියෙන ගියාද එතකොට මේ ස්පර්ශය ඇති වෙනවා කියන එක පතන්න එපා පතන්න දෙයක් නැහැ. ඒක ස්වභාවය. ඔබට පුළුවන් නම් ඇතිවෙච්ච ස්පර්ශය ආලවට්ටම් දාන්න එපා. අලංකාර භාෂාවට දාන්න එපා. දැකපු දේ දැකපු විදිහට කියපන් කියලා. ඒක තමයි අපිට බැරිදී. අපි හැම වෙලාවෙම මේක ඔබ මට්ටම් කරන්න හදනවා. මොකද්ද අපේක්ෂා කරනවා? අපේක්ෂා නොලැබිච්ච එකම කතා කරන්නෙම කනපින්නවා. කතා කරන්නෙම බංකොලොත් භාෂාවක්. ඉතින් එතකොට පේනවා යා කොච්චරක් රෝගී මනසකින් අපේක්ෂිත මනසකින්ද කටයුතු කරලා තියෙන්නේ. හැම කවදාවත් නරකයි. ඒක පහත් කළ සලකන්න. මොකද අපිත් ඔය බෝට්ටුවේ ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ওই ඩිංගිත්තක් අපිට බහ තෝරන්න පුළුවන් වුණාට ඒ නිසා ඒ කරන කටයුත්තට ඒ කියන්නේ මේ වැටි වැටි යන්න හදන ගමනට ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙන 1950 ගණන් වල විතර වගේ මේ ලෝකයා ඒ මිනිස්යාට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා නම් පටවන්නයි කියලා. ඒ භාවනාවේ මෙච්චර මේ අමාරු දෙයක් කරන්න හදන මිනිස්සයාට කෙලපිරිච්ච padikkamකට තරම්ව සලකන්නේ නැහැ කියලා තියෙනවා. ඉමනුෂයා කරන්නේ මේ කවදාකවත් නොගිය දිහාට ගඟට ඉහළට යන්න හදන්නේ පටන් ගන්න. බුද්ධ ආදී උත්තරමෙන් අහසලා ඈත ඉඳලා ආශිර්වාද කරනවා මට ඕකට උදව් කරන්න බෑ. පුතේ දුවේ ඕක කරපන්. කියලා ඈතින් ආශිර්වාද කරනවා ඒ වුණාට මේ අනික් ඇත්තෝ කෙලපිච්ච padikkamට තරම්ව සලකන්නේ නැහැ කියලා. ඒ මුල් කාලේ මේ මේ මේකට උත්සාහ කරන වෙලාවෙක සතිය කියන එක කොහොමද කියලා හඳුනන කාලේ මගේ අත්‍යන්ත කට්ටිය එක්ක යාළුවෝ එක්ක නෑදෑයෝ දැනගත්තට පස්සේ විවේචනය කරපු හැටි මේක බලාපොරොත්තු සුන් කරව නැහැදී මම දන්නවා හොඳටම අනුකම්පාවෙන් කතා කරන්න කියලා නමුත් බිම්බෝ බෝල්ට වැඩි අබා මම නිල්ලම මේ වගේ වැත්ත කරලා භාවනා කරලා හිටියා ඒක ડોક્ટર පරාක්‍රම ෆර්නැන්ඩෝත් හිටියා. මිනිහා මට හුඟක් උදව් කරපු කෙනෙක්. එතකොට සුද්දෙක් භාවනා කරා මම කිට්ටුවකට ලයින කරා. ඊට පස්සේ ගිහිල්ලා ડોક્ટર පරාක්‍රමෙන් ඇහුවා. දැන් බුද්ධ ධර්ම කියන එකක් නම් තියෙන බෑ හැබැයි ඇත්තටම දැන් යෙදිලා භාවනා කරන මහාන වෙන කට්ටිය ඉන්නවද කියලා ඇහුවා. හිතන්න බුද්ධ බුද්ධ ධර්ම ගැන හිතාගෙන නැටි ඉන්නවා තමයි. කට්ටිය ඉන්න මම මේ කතා කරන්නේ 80 එකේ දෙකේ වගේ වයසේ. අවුරුදු වල. ඒ කියන්නේ මේ කරන දේ ඔක්කොමලා නිකන් රිචුවල් එකකට කරනවා මිසක කිසි කෙනෙක් භාවනා කරනවද නැත්නම් එහෙම කරලා පැවිදි නැයි ඉන්නවද කියලා. ඊට පස්සේ ડોක්ටර් වෙනාන කතා කරලා කිව්වා මෙන්න මේ යකත් මේ භාවනා කරනවා පැවිදි නැයි ඉන්නේ කියලා. ඉතින් ඒ ජවනිකා ඉවරයි. ඊට පස්සේ පෙරදින විශ්වවිද්‍යාලයේ බෞද්ධ සහ පාලි අන්තයේ ප්‍රධාන එක්කෙනෙක් මේ ප්‍රොෆෙසර් නෙවෙයි ඒ වයාගේ පළවල එක්කෙනෙක් මයි ළඟට හිමීට කිට්ටු කරා. හිටු කරලා වාඩි වෙලා පුතා මේ කතාව ඇත්තද කියලා වගේ. මම පැවිදිින්න හිත තියනවා. හැබැයි මම දන්න මම කාටවත් කියලා නෑ. මම ડોક્ટર ෆර්නෑන්ඩෝස් ඉස්සයි කියලා තියෙන පැවිදින අදහස් කිව්වේ නෑ. ඉතින් මම ගොඩක් මාළාට ඒකත් වෙන්න ඉඩ තියෙනවා මට මම කියලා මම නිකන් ලෙසලන උත්තර දුන්නා. නෑ නෑ මං අහන්නේ සීරියස්. ඔය නිකමටවත් හිතක් තියනවාද කියලා. ඉතින් මං කොයි සමහර විදිහට කියන්න බෑ ඉතින්. ඊට පස්සේ කෝ යාට මං එකක් කියන්න. බැඳලා නෑ නේද? බැඳලා බලන්නෝ. ඔය කවුරුත් හිතන්නේ කොච්චර අනුකම්පාවෙන්ද කිව්වේ කියලා. ඊට පස්සේ ගෝ පිට රටකට ගිහිල්ලා නැහැ නේද? ඔය ගිහිල්ලා බලන්නකෝ. මේක කරන්න ඉතල පොඩ්ඩක් කල්පනා කරන්න eBay. ඉතින් මම දන්නවා මේ අසවලා කතා කරන්න කියලා. ඒ කියන්නේ මට වගේ නෙමෙයි පාලිතා බෞද්ධ පිළිබඳව ඉහළම පැලැන්තිය කෙනෙක්. ඉතින් මම ඊට පස්සේ දැනගත්තා ඊට පස්සේ මම කොහොම මේ ඕක කෙරුවාට හිතුවාට වෙයිද නැද්ද දන්නේ නැහැ. ඒ නිසා ඉතින් ගණන් ගන්න එපා. ඉතින් මම කියන්නේ ඒක කරනවා නම් කරුණාකර සලකා බලන්න. ඔයා මේ මොනවාක්වත් විඳින්න නැතුව මේ කරන්න හදන වැඩේ ඒකාන්තයෙන්ම අමාරු වෙටෙනවා කියන එක. පස්සේ මම ડોක්ටර් නෑන්ඩු කතා කරලා කිව්වා. ඒ මනුස්සයා මේ කොහොද යන වල්පල් කතාවක් අහගෙන ඉවිලි මයි ළඟට ආවේ මම දන්නවා ෂුවර් අනුකම්පාවෙන් කතා කරන්න කියලා. මොනවද උගන්වන්නේ විශ්වවිද්‍යාලවල එතකොට? මෙයාගේ අන්තයේ අවුරුදු ගාණක් විශ්වවිද්‍යාල උගන්වව කෙනෙක් මොනවද උගන්වන්නේ නැත්තේ. නිසා හිතන්න එපා මේ අරමුණක් දිහා බලලා අරමුණ දැක්කයි කියලා විස්තර කරන විස්තරය විශ්වවිද්‍යාලයකවත් ඉගෙන ගන්න බෑ. ඒකට ගියොත් උගන්වන්නේ සම්නික්කරමනේ පැත්ත. ආම පොළවේ අත ගහලා කියනවා. මම තවත් කතාවක් කියනවා. එහි ආවා අපේ ඉන්දුනීසියානු සාමණේරවරු දෙන්නෙක් මේ පෝස්ට් ග්‍රැජුවේට් කරන්න ඉසල විද්‍යාලංකාරයේ ඉසල බේසික් ඩිග්‍රී එක කරා. එතකොට ඔය විවේක විහාරයේ ආමතුරු විවේක කාලට වෙනවා නිසනෝට. ආවට පස්සේ යා කියනවා ඒගොල්ලෝ පොස්ට් ගියාට පස්සේ ඉන්ස්ටිටියුට් එකට ගිහිල්ලා ඒගොල්ලෝ කිව්වලු 12 11 12 කාලේ ලන්ච් එකට දෙන්න. ඊට පස්සේ ලෙක්චර්ස් වලට ගියාට කමන්නේ. ඒකේ 12 ඉඳලා 1 දක්වා ගියාම අපිට ඒකාන්තයෙන්ම සිල්පදයක් හැදෙනවා කියන්නේ. ඊට පස්සේ කිව්වලු ඔය එක්කනේ දෙන්නේ නිසා කාලසටහන වෙනස් කරන්න බෑ මේක අවුරුදු ගාණක් ව්‍යවස්ථාගත වෙලා තියෙනවා වල පුළුවන් නම් මේක කරන්න බෑ යන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු ඉතින් මේ ඉගෙන ගත්තට පස්සේ අපි මේක පාවිච්චි කරන්න බෑ අපි භික්ෂුන් වහන්සේලානේ. මේ ඊට පස්සේ කිව්වලු ඔයා මොකටද ඔය පහනකම හෝ PhD කරන්නේ. ඊට පස්සේ කිව්වලු ඉතින් දන්න ධර්මයෙන් නිවනට එහෙනම් මම එකක් කියන්නම් කිව්වා. නිවන ලබන්න නම් මෙහෙන්න එපා. PhD එකක් ඕන නම් එන්න. මේ කෙලින්ම කතා කරන්නේ මේ නීඩ් මේ ඔතෙන්ටික් ඔතොරිටි එක කියනවා මෙහෙට එන්න එපා නිවන් ලබන්න නම්. එහෙව් එකක් එක බලනකොට අම්මා කියපු වචනේ හිතන්න. මට එක මලක් කිවෙන තරම් හුස්මක් ගන්න පුළුවන් නම් ඔය සේරම ඉවරයිනේ. ඇයි අපි මේ දේ අගය කරන්නේ නැත්තේ? ඒක නිසා කය තියෙන්න ඕන එකට හුස්මක් වදින්න ඕන එකට. ඒකට 100%ක්ම හිත යන්න ඕනේ. ඒකට තමයි ස්පර්ශය ලැබෙන්නේ. ඒක අගය කරනවා නම් ඒ චිත්තක්ෂණේ අඩු ගන්න ප්‍රපංචකරණේ නෑනේ. ඒ චිත්තක්ෂණේ අඩු ගන්න කෙලස් නෑනේ. ඒ චිත්තක්ෂණේ නිර්මලයිනේ. මෙච්චර මේ කක්ක පොඩේ. කිලෝරක් නැතුව ගිය ගමනේ එක චිත්තක්ෂණයක් අපිට අහුල ගන්න පුළුවන් වුණා නම් නිර්මල නික්ලේශී ඡේම භූමියට අනේකක්. ඒක ප්‍රපංච කරන්නේ නැහැ කියන එක පස්සට දාන්න. මෙන්න මේක දෙක කරගන්න තියෙන දැනුමට තමයි මනුස්සකම කියන්නේ. ඒක කාටවත් දෙන්න ඕන කමක් නැත්තේ. මේක මතු කරලා දුන්නාට පස්සේ දුද්දනන් දදාරි දුක්කරං කරෝදි දුක්ඛමං කමති කුයමසායි කරවති කියන විදිහට මේක දුන්නාට පස්සේ ඒක දිනු කරගන්න උත්සාහ කරන්නේ නැතිකම බුද්ධලයාගේ තියෙන තමයි තියෙන ද්වේෂය නෙවෙයි. මේ බුද්ධ ආගමමයි. බුද්ධහම් කියලා අපි අල්ලාගෙන තියෙන එක මේක නෙවෙයි. මේක නම් අපිට මේ කැන්ඩල් බාක් ඇවිල්ලා මේ බණ අහන්න ඕනේ නෑනේ ඔක්කොම බණ අහලා තියෙනවානේ. කවදාකවත් මේ වගේ තැනකට ගෙනියන්නේ නෑ. ඒගොල්ලෝ මොනානා ප්‍රකාර මේ ආලවට්ටම් කරලා නැලවිලි කපි කියලා බබානලවලා තියන හිටියට. මේක කළ හැක්කක්. කරපු දේ එතනම එතනම Tamanට ප්‍රතිඵල ලබන්න අකාලිකව පෙන්වන දෙයක් තිබුණාට පස්සේ ඒ දේ හම්බුනාට පස්සේ අපේ හිත කොච්චරක් වැරදිච්ච දේවල් කල්පනා කර කර කොච්චර අරයාගේ මෙයාගේ විස්තර කතා කරමින් හදනවද බලන්න. ඒක නිසා මේ පිරිසක් හරියට Tamanට තියෙන මේ ස්පර්ශය ඇතිවිච තැන විතරක් කතා කරන්න පටන් අරගත්තොත් ලෝකෙම ඉන්න පොසත් පිරිස මේ අපි. අපිත් එක්ක පළවලේ ඉන්නවත් කවුරක්වත් නැහැ. ඒ නිසා කරුණා කරලා තමන්ගේ මේ පාරිභාෂික શબ્දමාලාවෙන් මේ නෑ බෑ කියන දෙක අයින් කරලා දාන්න. කවදාකවත් පාඩුවක් වෙන්නේ නෑ. මොනක්වත් අහවල් දෙයක් මට කරන්න බෑ කියලා හිතෙනවනම් කරන්න නෑ කියලා හිතන එක නොකිය නිකන්. ඒක කියමනෙන් වෙන්නේ ලෝකෙට මුස්පේන්තුවක්. අපි අසහකට වහ කියලා තියෙන. මොනම හේතුවක් නිසාවත් නෑ බෑ කියන්න ඕනේ නෑ හැකි දේ කරන්න. ලොකු සාන්ති කියන්නේ තියෙන තැනින් පටන් ගනි. පුළුවන් දේ කරපන්. අපිට මේ නෑ බෑ දෙක උගන්ලා තියෙන්නේ මේ අනික් කට්ටිය පරද්දන්න. එහෙම නැත්නම් අනික් කට්ටියගේ ඉස්සල්ලා යන්න. එහෙම නැත්නම් මේ කාමයට. මේ භාවනාවට අපිට තියෙන නිතරම ජයක්. අපිට කවුරුත් රණ්ඩු කරන දෙයක් නැහැ. විරුද්ධ පක්ෂයක් නැහැ. ඒ නිසා මේ ස්පර්ශ කරන දේ අපි එහෙම කරගෙන ඉන්නවයි කියමු අපි ආනපනේ කරගෙන ඉන්නවා. ඒ සද්දයක් ආවා. එතකොට ඒ සද්ද ආවනම් විඥානෙ තෙන්න ගියානම් කන තිබුණා නම් සද්ද ඇහෙනවා. සද්ද ස්පර්ශ කරනවා. ඒක කෙලෙස් නැහැ. ඒ ගැන කනගාටුනොත් විතරක් කෙලෙසයක් එනවා. මොකද ඒ කනට සද්දයක් ඇහෙනකොට සද්දේ නිසා ස්පර්ශය පාලනක මම කරපු දෙයක් නම් කෙලෙස් වෙනවා. මෙතන මම නෑනේ. එතකොට යාර කියන්න වෙන්නේ මම ආස්වාස් ප්‍රසවාස කරගෙන ගියා. ආස්වාස් ප්‍රසවාස කරනවා මට සද්දයක් ආවුණා. ඒ සද්දේ ස්ත්‍රී සද්දයක්. පිට පැමිණෙන සද්දයක්. මම මේක දැනගත්තා. ඉතින් ඒ ගැට එන ගහපන් කියලා යුවෝනේ නෑනේ. ඒකනේ ප්‍රවංච කරනවා කියන්නේ. දෙද්දකින් විතරක් ඕකෙත් මේ වෙලාවේ දා කයින් නැතු ඉන්න බැරි වුණාද කියලා ඒක නිසිද්ධ වෙන්නේ ඒ ටිකෙන් කෙලස් වෙන්නේ ඒ සද්දය ඇවිල්ලා වැඩිීමේ මෙතෙන් දෙනකන් කෙලස් නැහැ බුදුහාමුදුරන්ටත් ওই ටික වෙනවා අපිට හිතෙනවා නම් ඒ බුදුහාමුදුරන කැත ඇහෙන්නේ නැහැ කියලා ඊෙන්ටි සර්ජන් කෙනෙක් ගාට යන්න ගියා සද්දය ඇහෙනවා නමුත් උන්වහන්සේ දන්නවා ඒක එතනින් නතර කරලා පුළුවන් නම් ආනපාන දෙන නැත්නම් සද්දයක් අහන්න බෑ මේක නෑ ඒ වගේ මට හිතවිල්ලක් එනවා කියන්නේ තන්නේ කරම රාග හිතවිල්ලක් කියනවා. නැත්නම් තන්නේ කරම ද්වේෂ හිතවිල්ලක්. ඒ හිතවිල්ල ආවට පස්සේ මනෝවිඥානයේ තියෙන පහළ වෙලා එක වෙනවයි කියන එක. වළක්වන්න බෑ. ඉතින් නමුත් මම වාඩි වුණේ ඒකට නෙවෙයි නම් මගේ චේතනාව විතර නෙවෙයි නම් ඇයි මේකට මම කියන්නේ? ඇයි මේක මගේ කියන්නේ? ඇයි මේක මගේ ආත්මය කරගන්නේ? ඒ කරගන්න හැම වෙලාවම ඉංජිතයක් ස්පන්දිතයක් මඤ්ඤිතයක් සිද්ධ වෙනවා කැක්ති ගැස්මක් ගැස්මක් සලිත වීමක් සිද්ධ වෙනවා හැම දෙයක්ම කෙලෙස් ඒක ආව එච්චරයි නිසා මේ අහක යන ඔක්කොම සුද්ධ කරලා දාගෙන ඉන්නේ අපි මේ සුද්ධවන්තයෝ වෙන්න හදනවා මේ සුද්ධවන්තකම ඇවිල්ලා තියෙන සදාචාරවාදී ආරා මේක ආගම විසින් මිනිස්යාට දීපු කුණුහරුපයක් නිසා කාල් මාක්ස් තුමා කිව්වා ආගම අබින් කියලා. ඔක්කොමල බීලා ඉන්නේ. ඔක්කොමල මත් වෙලා ඉන්නේ මම 100ට 100ක්ම හරියන්න ඕන භාවනා කරන්න කියලා. සද්ද නැහෙන්න ඕන මට හිතවිලි නොඑන්න ඕන මට වේදනා නොඑන්න ඕන කියලා. චිත්‍ර රූපයක් හදලා දීලා තිනවා. ඕක තමයි ආගම විසින් අපෝඩුවට දාලා තියෙන පිළිකාව. අපිට පුළුවන් මේ ආගම පොඩක් විනිවිද බලලා මේ ආගම තියෙන්නේ මොනවටත් නෙමෙයි ඇත්ත ඇති හැටි දකින්නයි සත්‍ය ඇහුණා කතන්දර ගොතන්න යන්න එපා. රූප පෙනුණා කතන්දර ගොතන්න යන්න එපා. වේදනාව දැනුණා නරක හිතවිල්ලක් ආවා. හොඳ හිත එච්චරයි. ඒක වාර්තා කරාට ප්‍රශ්නයක් නැහැ. මේ වාර්තා කරනකොට අතවාසි දාන්න එපා. අලංකාර භාෂාවට දාන්න එපා. එහෙම නැත්නම් ආලවට්ටම් කරන්න යන්න එපා. ඒ ආලවට්ටම් කිරීමෙන් වෙන්නේ භූතම් භූතතෝ පස්සත කියන විදිහට හේතුඵල ධර්මයෙන් හටගත්ත දේ හේතුඵල ධර්මයෙන් හටගත්ත දෙයක් මිස මේක මමය කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මය කරගත්තොත් ඒක ප්‍රපංච කිරීමට ආරම්භය. නාභි වදති නාජෝසති තති නාභිනන්දති. අභිවදනය කරන්න එපා, අභිනන්දනය කරන්න එපා, ඒකට රිංග ගන්න එපා. එතකොට මේ කොයි දේ ආවත්, කොයි දේ කරදර ආවත් තමන් ආසේවනය කළ යුත්තේ මොකද්ද? භාවිතා කළ යුත්තේ මොකද්ද කියලා දන්නවනම් යම් කිසි කෙනෙක් මේ අවුල්ලාස්සේ මම ආසේවනය කළ යුත්තේ මේකයි භාවිත කළ යුත්තේ කියලා දන්නවනම් හොඳ නිවනේමයි. මාර්ග ඥානෙ ඉන්නේ. ඊට පස්සේ යාට ඒක කරලා කරලා කරලා තමන්ගේ මේ උපකරණ ආයුධ ටික ශක්තිමත් කරන්න වෙනවා. ඒකට බහුලීගත කරන්න කියනවා. බුදුරජාණන් කියන එක බොහෝ කල්යන වැඩක්. නමුත් ඒක මේ භාවනා මධ්‍යස්ථානක ඒටි කරලා දෙන්න බෑ. යාර කරන්න පුළුවන් මේ පැත්තට හරවලා තියලා. දැන් මේකට එන්න දෙන්න. පුළුවන් තරම් එනේන වෙලාවේ කෙලෙස් එනේන වෙලාවේ කෙලෙස්ෙ මෙතන තියෙනවා, නික්ලේශෙ මෙතන තියෙනවා. නික්ලේශයට මම යෑම මගේ පරම යුතුයකම මගේ අත්ත කුසලය අර්ථ සිද්ධිය ඒකට කිසි කෙනෙකුට කරන්න දෙයක් නැහැ. මේකට ගියොත් ගියා නොගියොත් කෙලෙසේ. ඒ නිසා වචනයකටවත් මොහොතකටවත් වැරදිච්ච පරිචිත වලට කතා කරන්න එපා. අපරාධය අහුම්කම් නැවගේ ඔළුව නරක වෙනවා. අපි ඒක තමයි කරන්නේ. ජනමාධ්‍ය කියන්නේ සුද්ධෙටම ඔච්චරයි. තීන කුණු අරප තීරම එකතු කරන ඇවිල්ලා කැමරට පෙර දෙනවා විනාඩි 5ට. ඒක කාලා ඒක ව්‍යංජනය කරලා තමයි බත් කන්නේ. ඉතින් ඒ නිසා අපි කොච්චර හම්බ කරත් ජනමාධ්‍ය විසින් මෙඩිකල අල්ලලා ඉවරයි අපිව ගොඩ එන්න බැරි විදියට. ඒ නිසා අරණ්‍යගත රුක්ක මූලගත කියලා කියන්නේ මේ ගස්වල එහෙම කුණු අරබ නැහැ. ඒ වෙච්ච දේ ඉවරයි. ඒ නිසා ගහක් ගලක් වගේ ඉන්න. ගහක් ගලක් වගේ ඉන්න එක තමයි බුදුසසුන් කියන්නේ ඇහුනට නෑ වුණා වගේ හිටපන්. මට ඇහුන්නේ නැහැ කියපන්. මේ මුළු මුළු මුළු මුළු සූත්‍රයේම තියෙන්නේ ඔච්චරයි. අමාරි සයිය තමයි. දැක්කට නොදැක්ක වගේ හිටපන්. ditta sutta mutta වල ditta sutane mutta දැනෙන රස බලන පහස වෙනදී මලමිනියක් වගේ අන්තභාගලයක් වගේ හිටපන්. මේ කවුරුරි කතා කරනකොට එයා වැරදි යා හදන්න ඕන කියලා හිතවිලි එනවනේ මෝඩෙක් වයන්. ඒකට පේන්නේ මේ පුළුවන්කම තියේදී නොකර නිකන් ඉන්නවයි කියලා. කරලා බලන්න අමාරු වෙන හැටි අපි අපි පැනලා දෙන්න හදන හැටි. අනුන්ගෙන් සීනි කිරණ හැටි. අපි අපි විහිං මිනිස්සුකාරවරු වෙන්න හදන හැටි. අපි විහිං නීතිඥ වෙන්න හදන හැටි. අපි දන්නේ නැති දේකට බැරිම නම් මරලමිගයක් වගේ ඉන්නේ කියලා කියනවා. ඉතින් ඒකේ ආරම්භය තමයි මේ නික්ලිෂී තන පුළුවන් තරම් ඇසුරු කරන්න. නොකලොත් අම්බලන්නේ ගෙලින්ම අපායට මේක නම් හරි නම් හරි වැරදි නම් වැරදි දෙක අතරමැද දෙයක් නෑ ඒක නිසා ඒක බව දැනගෙන හිතට සංවේගය ඇති කරගෙන ඊට වැඩිය අද එළඹ සිටි චිත්තක්ෂණය ඊට වැඩිය අද කෙලස් නම් කෙලස් බව දන්න ගතිය හැබැයි මේ දෙකේදී වැඩි කතා කළ යුත්තේ වාර්තාගත යුත්තේ රිංගගත යුත්තේ කොකටද කතා නොකළ යුත්තේ වාර්තා නොකළ යුත්තේ රිංග නොගත යුත්තේ මොකද්ද කියන එක තේරුම් ගන්න බැරි නම් එයාට ඉතින් තාම මාර්ගස්ත පුද්ගලයෙක් වශයෙන් හෝ යෝගාවචරයෙක් වශයෙන් ඉන්න බෑ. හැබැයි ඉතින් එහෙම වරද්ද වරද්ද කියලා තමයි දවසක තේරුම් ගන්න. ඒ නිසා මේ ප්‍රයත්නය අගය කළ යුතුයි. නමුත් ඒ ඕනම කෙනෙක් දන්නවා රිසර්ච් නොත් කරලා තියෙනවා මේ වගේ කිව්වට පස්සේ ඒ කෙලෙසේ තියෙන එක මගහරින්නත් නික්ලේශේ පැත්තට යන්නත් කියද්දිම කරන්න පුළුවන්කම ඥානගත දෙයක්ද එහෙම නැත්නම් කර්මානුගතව ආව උපනිෂේ සම්පත්‍යක්ද කියන්න බෑ. සමහරුන්ට ඒක තේරෙන්නේම නෑ. ඒක ඒ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. මෙච්චර ලස්සන මේ දෙක වෙන් කළා කියලා තියදී අපි කෙලස් ගැන කතා කරන එක එයා හිතලා ගන්න එක නෙවෙයි. ඒක මැනේජ්මන්ට් ටෙක්නික් වලින් නැත්තම් උගන්නන්න පුළුවන් එකක්ද නැත්තම් සහජ ආසීමද කියන එක අඩු ගානේ රිසර්ච් එකකට රිසර්ච් පේපර් එකක් ලියන්න බෑ කියලා මේ කියලා තියෙනවා මේ රිචඩ් ඩේවිඩ්සන්. ඒකට රිසර්ච් කරන්න බෑ. ඇයි මේ කට්ටියක් අල්ලන්නේ කට්ටියක් නැත්තේ? ඒක 100%ක්ම ඉඩ තියන්න. අල්ලුවේ නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඒ පාර යන්න. අල්ලන්න පුළුවන් නම් මතක තියාගන්න. එදායින් පස්සේ තමන් මාර්ගස්ත පුද්ගලයෙක්. ඒ මාර්ගස්තකමට කරන ගෞරවය තමයි පුළු පුළුවන් වෙලාවෙ ඒකට යනවා. ඒ උනාට ගොඩාක් අර වයනවා. ඒ වගේ කතා නොකර සිටීම. අභිනන්දනය නොකර සිටීම. ඒවට රිංගා නොගෙන සිටීමෙන් විශාල ශක්ති ප්‍රමාණයක් ඉතුරු වෙනවා. good vibration එකක් ඉතුරු වෙනවා ගැන අභිනන්දනය කරන්න කරන්න කතා කරන්න කරන්න තමයි නිකුත් නරක vibration එක නිසා හිත ලෙඩ කරනවා, කය ලෙඩ කරනවා. අය වුන් කන්දෙන ඔක්කොගම කිල වෙනවා. ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. එහෙම කරන්නේ නැතුව හරියටම ඒ නිර්මලතන නිකේෂිතන දන දන කටයුතු කරන එක නා අර වගේ ලෙඩු ලක්ෂයක් අතරට ගියාම ලෙඩු සේතම ලෙඩ තනිපෙනවා. මෙයාගේ තරම් බලයක් දෙනවා. එක මිනිහෙක් භාවනා කරන මුළු රටටම මේ මිනිස්යාගෙන් එන ඒ good vibration එක ඕනම කෙනෙක් ලෙඩ සනීප කරන්න පුළුවන්. ඒ නිසා ලෙඩකාරෝ ලක්ෂයක් කියලා බය වෙන්න එපා. බලංකාරෝ ලක්ෂයක් කියලා පොලුකාරෝ එකයි. නේලන එකයි දිනෝ කතා දෙකක් නැතුව මොකද ඒ කට්ටිය මේ හරි දේ වැරදිද්දී දැනෙතෝ කතා කරන්නේ. අර විශ්වාසයේ තියෙන කෙනා පිරිස මැදට යන්නේ එකම ඇති. කිසිම දෙයක් යනකොට මේවා සමණයකටපත් වෙන නිසා හිතන්න එපා. මේක චිත්තක්ෂණයක් භාවනා කළ එක චිත්තක්ෂණයක් විස්තර කරන එක මගේ නිවන කියලා. ඇත්ත තමයි ඒක තමයි ඉස්සර වෙන්නේ. නමුත් ඒකේ නිකුත්නේ ඒ ඒ ශක්තිය දීයන් වඩා හොඳට තේරෙනවා කියන මනුස්සයන්ට වඩා බ්‍රහ්මයන්ට ඊට වඩා තේරෙනවායි කියනවා. ඒක නිසා අපිට මේ පුංචි වැඩක් තියෙනවා. මේ වැඩේ දැනටමත් කරලා තියෙනවා. කරුණා කරලා ඒක අව탁සිරු කරන්න එපා. කරුණා කරලා ඒ විනෝඩ මේ අනවශ්‍ය දේවල් මුහුවා දක්වන්නේ නැහැ. ඒක පිරිසම නොමග යනවා වෙනවා. තමනුත් වැඩි ආදර්ශයක් දුන්නා වෙනවා. ඒක නෙමෙයි බුද්ධ ආධෝත්තරණ වහන්සේලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ මේ අද ධර්ම දේශනාවේ ලැබෙන ඵලයක් විදිහට දවසේ කොයි වෙලාවකෝ මූල කර්මත්තාන ඉදිරිපත් වුණා නම් එතනින් කතාව පටන් ගන්නවා. ඉන්නේ පිට දේවල් කතා නොකර කයින් කරන්නේ. ඒකල බලන්න ඒකට නැවත නැවත පැමිණීම සඳහා මොන විදියෙන් මම අනුග්‍රහ කරන්න ඕනද කොහොමද සීලෙන් අනුග්‍රහ කරන්නේ කොහොමද සුත්තෙන් අනුග්‍රහ කරන්නේ කොහොමද සකච්ඡාවෙන් අනුග්‍රහ කරන්නේ කොහොමද සමාධියෙන් අනුග්‍රහ කරන්නේ කොහොමද ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නේ කියලා බැලුවොත් අපි ළඟ පුදුමාකාර දැනුමක් තියෙනවා පුදුමාකාර ක්‍රමසා විදි තියෙනවා අන්නේ ක්‍රමසා විදි පිළිබඳ අවධියක් ඇතිවීම සඳහා අද දවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා